ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව <coughs> භාවනා වැඩපිළිවෙලේ තුන්වෙනි දවසේ <coughs> තුන්වෙනි ධර්ම දේශනාව සඳහා ආරම්භය බල ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ඒ නිසා චිරුම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස <clears throat> භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ යංචකෝ භික්ඛවේ දුස්සීලෝ පාප ධම්මෝ අචිසි සංකස්සර සමාචාරෝ පටිච්චන්න කම්මන්තස්ස අප අසමනෝ සම්මන සමන පටිඤ්ඤෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ අන්තෝ පූති අවසුතෝ කසම්බු ජාතෝ කත්ත්‍යා මහාශාලාණං වා බ්‍රාහ්මණ මහාශාලාණං වා ගහපති මහාශාලාණං වා අභිවාදං සාදියති තේහි තස්ස භික්කවේ හෝති ධීකරත්තෝ අහිතාය දුක්ඛායාති තී ශ්‍රද්ධා ඉතිසම්පන්න පින්වත්නි අපි මේ ඉදිරියෙන් තියාගත්ත අග්ගිඛන්දෝපම සූත්‍රය අනුව සර්වජන් වහන්සේ මෙතෙක් සකස් කරගත්තේ පදනම මත ඉඳගෙන ඉදිරියටත් ඒ බණ භාවනා කරන කෙනෙකුට ආදීනව දක්වමි ඒ මඟ හැරිය යුතු පැති ආස්වාදයේ දක්වමින් අනුගමනය කළ යුතු පැති ක්‍රමයෙන් ඉදිරියට දේශනා කරමින් යනවා. අපි ඊයේ ධර්ම දේශනාවට මාතෘකා කළේ ඒ යම් කිසි කෙනෙක් ඒ විදිහට දුස්සීලව පාප ධර්ම ආශ්‍රය කරමින් ඇතුළතින් රාග දෝෂ මොහ වැగిරෙtti ආශ්‍රමණයෙක් වෙඳගෙන ශ්‍රමණයෙක්යි කියාගනිමි භ්‍රමචාරිය රකින්න නැතුව භ්‍රමචාරියයි කියාගනිමි එහෙම ගත කරන කෙනෙක් ඒ කාම වස්තුන් තමන්ගේ හිත සුව පිණිස ඒ ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගෘහපති හෝ බොහෝම මෘදු තරුණ ස්ත්‍රියාවක් ඇසුරු කිරීම නිදර්ශනයක් වශයෙන් අරගෙන එවැනි කෙනෙක් ඒ ලබන සැපයත් මේ සරුවචනාංශයේ මහා සංඝයාට මේ අස්පනා පිට පෙන්නලා බදාරන අර ගිනි කන්දත් මේ දෙකෙන් කොයි එක සිපවරද ගත්තොත් හොඳද කියලා සර්වචනාංශේ ප්‍රශ්න කරනවා. ඉතින් එතකොට මේ සංඝයා වහන්සේලා ඒ ක්ෂත්‍රිය හෝ බ්‍රාහ්මණ හෝ ගෘහපති ඊතරන කාන්තාවක්ගේ සිපවරද ගැනීම ළඟ ඉඳීම නිදා ගැනීම ඊටම සැපේලවන බවත් මේ වගේ මහා ගිනි කන්දකට වැටුනොත් කටුක දුක් රාශියකට පැමිණෙන බවත් මතක් කරලා පස්සේ ඒ ප්‍රස්තුතයේ ඉඳගෙන සර්වඥාන්සේ මේ දුස්සීලව ඉඳගෙන මේ වගේ කරනවට වැඩිය හොඳයි ගින්නෙන් නැහිලා මැරිලා යන එක කියලා ඒකට නිදර්ශනය පෙන්වන්නේ ඒ ආකාර ගින්නකට වැටලා මැරුණට අපාගත වෙන්නෙත් නෑ සංසාරේ ගෙවන්න වෙන්නෙත් නෑ මේ වර්තමානයේ ඇති දුක විතරයි මුදුසීලව අශ්‍රමණෝ ඉඳගෙන අප්‍රක්‍මචාරීව ඉඳගෙන ශ්‍රමණේ භ්‍රමචාරී කියලා කියනවනම් ඒකේන මේ විදිහට අර සුකුමාර ස්ත්‍රියාවක් සමග ගත කිරීමෙන් කෙලවරක් කරන්න බැරි අපාදුකකටපත් වෙනවා කායස වේදා පරම්මරණ අපායන් දුක්ගති මිනිපාතන් නිරයම් උපද්දති මේ කාය විදි මරණයෙන් පස්සේ දුගතියකට විනිපාත නිරයට ඇදගෙන වැටෙනවා කියනවා ඉතින් ඒ අනුව සර්වචනාංශේ එහෙම දුස්සීලෙක් ඉන්නවනම් එහෙම නැත්නම් පාප ධර්ම කරන කෙනෙක් ඉන්නවනම් අශ්‍රමණව ඉඳගෙන ශ්‍රමණ බව පිළිකපීන කරනවා නම් අප්‍රහ්මචාරී වේදගෙන බ්‍රහ්මචාරී බව පීන කරනවා නම් ඇතුළෙන් තමන්ට කාමේ තියාගෙන ඒ කෙලෙස් කසට සයිතව ජීවත් වෙනවා නම් එහෙම කෙනාට මේ වර්තමාන විඳින දුක ඉතාම කටක වුණත් ඒක හොඳ බවත් ඒ වෙනුවට මෙලොව වශයෙන් සැප විඳලා මේ කර්ම විපාක බවටපත් වෙලා අපායට යන්න වුණොත් විඳින්න වෙන විශාල කර්ම විපාක රාශියත් එක විදියක ව්‍යංගාර්ථයෙන් සංසන්දනය කරලා පෙන්නනවා අර වගේ පාප ධර්ම තියෙනවා නම් අබ්‍රහ්මචාරී වැඩ කරනවා නම් අශ්‍රමණ වැඩ කරනවා නම් ඒක නා මෙලෝ වශයෙන් එක විඳවන එක යම් කිසි විදියක වටිනාකමක් සරුවචනන්සේ දකිනවා ඒක යටපත් කරගෙන ඉඳලා අපාගත වුණොත් මේ කර්මයේ මේරුවොත් පුදුමාකාර විදියකට වැල්පොලි එන්න වගේ විශාල දුක් රාශියක් එනවා. ඒ නිසා කර්මයක් ditthතම වේදනීය විදිනවනම් හතෙන් එකක් විතර බවක් ඒක උපපජ්ජ වේදනීය බවට විපාක වේදෙන්න ගියොත් හත් ගුණයක් වැඩි වෙන බවත් සාමාන්‍ය පසු කාලීන ආචාර්යවරු පෙන්ලා තියෙනවා. ඉතින් මේක හරි ලස්සන ඉදිරිපත් කිරීමක් යම් කිසි කෙනෙක් හරියට මේ ජීවිතයේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න උත්සාහ කරන දුක්ඛ සත්‍යයට මූණ දීලා සතියෙන් අවබෝධ කරගන්න හදන කෙනා මේ කාරණාව තේරුම් ගන්නවා නම් එයාගේ ජීවිතය ඕනම වෙලාවක සකස් කරගන්න පුළුවන් ඕනම වෙලාවක වැරද්ද සමාව ගන්න පුළුවන් ඕනම වෙලාවක ඒ මොනතරම් කාටක වුණත් වර්තමාන වශයෙන් විඳවන එක කොච්චර ලාභද කියලා තේරෙනවා ඒක බුදු කෙනෙකුට ඒ කර්ම વિશે වැටුණාට අනිත් උග දෙනෙක් හිතනවා ඒ වගේ පිළියම් කරගත හැකි සමාවගත හැකි ආයිති සංවරේ පිහිටිය හැකි දේවල් කරනවා වෙනුවට ඒව වසාගෙන හංගගෙන ඉන්න පුළුවන් කියලා. හංගගෙන ඉදීමෙන් වෙන්නේ මේ කර්මය විපාක බවටපත් වෙනවා මෝරණ බවටපත් වෙනවා මෝරලා මේ ජීවිතේ පැන්නොත් ඒ කියන්නේ මේ ජීවිතේ රහත් වෙන්නේ නැතුව අරවට පිළියම් කරන්නේ නැතුව ආයති සම්මරේ පිට නැතුව හිටියොත් ඒක පුදුමාකාර විදිහට බහුලීකත වෙන්න පටන් ගන්නවා පායේ එහෙම නැත්නම් මරණින් මත්තේ විශාල දුක් අඳකට හේතු වෙනවා. ඉතින් මේක අහඬ හෝ දකින්න හෝ මේකට ක්‍රියාවත් වෙන්න හෝ මේ ෂටමායාවී ගුණ ඇති පෘථග්ජන ජීවිතයේ කාමයේදීගෙන ජීවිතයේ ඉස්පාසුවක් කෙනෙකුට නැහැ. විවේකයක් කෙනෙකුට නැහැ. සාංශුද්ධෙන් දැනගන්න මෙයා කෙනෙකුට බෑ. ඒ නිසා යම් කෙනෙක් බණක් භාවනාවට බණක් භාවනාව විශේෂයි මේ වෙනකොටත් අපකප්ප වෙලා මේ වෙනකොටත් නිසරණාභ්‍යාසෙන් ගිහිල්ලා කටයුතු කළොත් ඒ කෙනාට ਸਰුවචනංශී පුදුමාකාර විදියට සඳහන් කරනවා තමන්ගේ වැරද්ද දැකලා ආයති සංවරය ගැන කල්පනා කළා මත්හි සංවරය ගැන කල්පනා කළා මේක පාපොච්චාරණය කරන්න. මේ වෙච්ච වැරද්ද පිළියම් කරගන්න කියලා. දැන් දැන් පිළියම් කරගන්න කියනවා. එතකොට බොහොම කටුකයි, බොහොම නීරසයි, බොහොම හිතට පීඩා දෙනවා. Tamange මාන්නෙට ආත්මෙට කටුවයින වගේ දැනෙනවා. නමුත් විපාක වෙලා මත්ය අපායට ගිහිල්ලා මිදින දුකත් එක්ක බලනකොට මේ දුක ප්‍රමාණ කළ හැකි කියලා ਸਰවඥාන්සේ සඳහන් කරනවා. ඉතින් මේ කාරණාව භාවනාවේදී මම මෙතෙදි විශේෂයෙන් කියනවා විපස්සනා භාවනාවේදී යෝගාවචරය හොඳට හිතට වදා ගන්නවා. යෝගාචරය හොඳට මේ නිදර්ශන මාර්ගින් මේ අනියමාකාරයෙන් පෙන්වන මේ කාරණා විතරපත් දාගත්තොත් යෝගාවචරය තමන් තුළ තියෙන දැනවත් හඳුනාගත්තා වූ අඩුපාඩු කන් ටික ලොකු ජයග්‍රහණයක් විදිහට හදලා ඒක පිළියම්කරනද පාපොච්චාරණය කරන්න සමාවෙilla ගන්න උද්දුම උනන්දුවක් ඇති කරගන්න. ඇති කරලා Tamanට වැඩි කොච්චර පහත් කෙනෙක් වුණත් Tamanගේ නතර දක්ුණා නම් ගිහිලා කියලා ඒ කෙනාගෙන් සමාව ගන්න. ඒකට කොච්චර උසස් කෙනෙක් වුණත් ළඟා වෙන්න බැරි වුණත් කොහොම හරි දරදී ඇදලා හරි අත්පම් මෙහෙවර කරලා හරි සමාවිල්ල ගන්න. ඒ සමාවිල්ල ගැනීමෙන් අර විශාල වශයෙන් ඉඳ තියෙන දුක් කඳ රාශියක් දිවං කරන්න පුළුවන්. හැබැයි ඒ ඉල්ලන වෙලාවේදී හරියම Taman හීනමාන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. පිරිස ඉදිරියට ලැජ්ජිත තත්ත්වයටපත් වෙන්න පුළුවන්. නමුත් අර අපාදුකත් එක්ක බලනකොට ඒකේ පහසුවක් තියෙනවා. මේ නිසා සරුවචන් වහන්සේ මේ ආයති සංවරය කියන වචනය ආයති සංවරය කියලා කියන්නේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන මත්ෙහි නොකිරීමට යම් කිසි කෙනෙක් ගන්න ප්‍රයත්නය සජීවී බුද්ධ ශාසනය කියලා හඳුන්වලා දෙනවා. බුද්ධ ශාසනයේ පණ කියන්නේ භාවනා කරගෙන යනකොට, කල්යාණ ධර්ම ඇහෙනකොට, කල්යාණ මිත්‍රව දකිනකොට තමයි මෙතෙක් කරගෙන ආපු ලාමක පාපක වැඩ යම් යම් ඒවා තේරෙන්න පටන් ගන්නවා. ඒ තේරෙන දේවල් වසංගනයක තන්නි කරපුතජන ගතිය සෝවාන් කෙනෙකුට කවදාකවත් Taman කරපු ඒ වැරද්ද වසංගන්න බෑ. ඒ නිසා රතන සූත්‍රය වගේ තැන්වල යං කිංචි කම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබබ්බෝසෝ දස්ස පරිච්ඡාදාය නබබ්බතා දිත්ත පදස්ස උත්තා සර්වතන සඳහන් කරනවා ඒ සෝවාන් වෙච්ච උත්මේ නැත්තම් තමන් තාම කෙලස් තවන වැර ඇතිව වහවහා නිවන් අවබෝධ කරගන්නට සැදී පැහැදී කටයුතු කරන අතින් යම් කිංච කම්මං කරෝති පාපකං පාපක වූ කර්මයක් සිද්ධ වෙනවා කායේන වාචා උදචේතසාවයක කයින් වෙන්න පුළුවන් වචනින් වෙන්න පුළුවන් හිතෙන් වෙන්නත් පුළුවන් අබබ්බෝසෝ දස පටිච්චාදාය එතුමට ඒ තමන් අතින් වෙච්ච කාය දුස්චරිතය වචී දුස්චරිතය මනෝ දුෂ්චර්ය මොන්න තාලෙන්වත් පසන් ගන්න බෑ. ඒක දැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා වහාම ගිහිල්ලා සම්බන්ධ වෙච්ච කෙනාගෙන් සමාව ඉල්ලගෙන සියලු වැඩ බහා තබලා ආයත සංගරේ පිහිටින එක තමයි ආර්යයන් වහන්සේගේ හැටි. ආර්යයන් වහන්සේ ඒක කවදාකවත් වෙන වැඩකට පස්ස දාන්නේ. තුතක්ඥයා විශේෂයෙන්ම පුතඥයා කියුවාම සාමාන්‍ය කිතින් මුද්‍රජානන්සේ සඳහන් කරලා තියෙන උම්මත්තකය කියලා. සබ්බේ පුතුත් ජනා උම්මත්තක. මේක මම පණ්ඩිතාරාමේ ඉඳද්දි හිටියා ඒ මහත්තයෙක් කියා පොතක් ලිව්වා ඉංග්‍රීසි භාෂාවෙන් saints and psychopaths කියලා. සහතන් වහන්සේලා සහ පිස්සන් අතර සම්බන්ධයේදී හරි සමාන ගති වර්ගයක් තියෙනවා. saintsයි psychopathsයි. එකම ಗುಣ ටික තියෙන්නේ ಗುಣලයිස්තු උඩයට මාතු වෙලා විතරයි තියෙන්නේ. රහතන් වහන්සේ නැත්නම් අපි කියන සීක පුද්ගලයා වැරද්දක් වෙච්ච ගමන් ගිහිල්ලා ඉක්මනටම අදාළ දන්න ගිහිල්ලා සමාව ඉල්ලගෙන සම්පූර්ණ කරනවා. සයිකෝපැත් එහෙම නැත්නම් මානසික රෝගී තියෙන එක නම් මැරුවත් අන්තිමටම තමයි වැරද්ද බාරගන්නේ. ඒකේ හොඳට දැනගන්න පුළුවන් තමන් ආශ්‍රය කරන කල්යාණ මිත්‍රයා වැරදි කරන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ. යාතු වැරදි අනන්තව සිද්ධ වෙනවා. නමුත් වැරද්ද ප්‍රමාණ කරලා හැකි පළවෙනි අවස්ථාවේදීම අපොච්චාරණය කරනවා ආයත සංවරේ පිහිටනවා ඒකල කියනවා ගුණවතකින් සිල්ලතකින් ආශිර්වාද ලබා ගන්න. ඒක වසන ගුණයද කියනවා මායාවී ගතිය කියලා නුගුණය වසාගෙන ගුණවතෙක්සේ පෙනී හිටිනවා. අන්නේ ගුණවතෙක් වශයෙන් පෙනී හිටින කෙනා ශාස්ත්‍රීය මහාසාල, බ්‍රාහ්මණ මහාසාල, එහෙම නැත්නම් ගහපති මහාසාල කියන ශස්ත්‍රීය උසස්ම වූ රජ රජ පෙළපති ඇත්තෝ උසස් බ්‍රාහ්මණ වංශිකයන් උසස් ගෘහපතියන් දැකපුවාම ඒගොල්ලෝ Tamanට වඳිනකොට ඒක ඉවසගෙන ඉන්නවා Taman හරියට සිල්වතෙක් වාගේ ගුණවතෙක් වාගේ ආර්යයන් වංශික කෙනෙක් වගේ රහතන් වංශික කෙනෙක් වගේ ඉවසනවා නම් ඒක තන්නේ කර මේ පහටේ ਸਰවචනස පෙන්වන දන්න ඒක තියෙන ඒ මායාවී ගතිය Tamanගේ ඒ දුස්සීලකම හෝ පාපිච්ච ගතිය හෝ අශ්‍රමණ ගතිය හෝ අප්‍රහ්මචාරී ගතිය කියන්නේ නැතුව මවාපෑමක් කරනවා මමත් වඳින්න සුදුසු කෙනෙක් මමත් පූජාවට සුදුසු කෙනෙක් කියලා අන්නේ ඉවසන එක තද බර මායාවී ගතියක් නැති කෙනෙකුට කරන්න බෑ. තද මායාවී කියන කෙනෙකුට තමයි තමන් වැඳුම් පිදුම් ලැබීමට තරම් නොතරම්ම සිටියේදී අර වගේ ලොකු ලොකු ඇත්තන්ගේ වැඳුම් පිදුම් ලබනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ ගුණයේදී මේ ගැටේ මේක ලියා ගන්න පුළුවන් වෙන්නේ මේ විපස්සනා කරලා මේ කර්මේශා කර්මඵලය පිළිබඳ අවබෝධයක් ගන්න ඕනේ. ඒ වගේම තමන් මොනම හේතුවකින් හෝ තමන්ගෙට මූණට හම්බ වෙච්ච කෙලෙසය අඩුපාඩුව සකස් කරන්නේ නැතුව අසර දානවා නම් හෝ යටපත් කරනවා නම් හෝ නැති ಗುಣ මවාපානවා නම් හෝ මායාවී ගති තියෙනවා නම් ඒ කෙනා භාවනාවේදී එක තැන කරකවෙන අතර බරපතල කායික මානසික පීඩාවල් වලට ලක් වෙනවා. ඒ කෙනාට උදව්කරනද කල්යාණ මිත්‍රෙකුට අවශ්‍ය වුණත් මේ පුද්ගලයා මේ Tamange පාපය වැරද්ද අත්තරද්ද අපි මේ අච්චේ කියන වචනේ පාවිච්චි කරන්නේ මේ වැරද්දට අත්තරද්දට හෙලි කරන තෙක් පුදුම දුකකපත් වෙනවා. පුදුමාකාර දුකකටපත් වෙනවා. හෙලි කරන කෙනාට පහසුවක් ඇති වෙනවා. ඒක නිසා ඔය විචිනාසලගේ ප්‍රාතිමෝක්ෂය දේශනා කරනකොට යම් කිසි කෙනෙක් තමන්ගේ පාපය වැරද්ද අත්තරද්ද කායික වාචික දුස්චරිතේ ගුණෝති කුචියට හෙලි කරපු ගමන් ආවිකතායිස පාසුවෝති. හෙලි කරපු ගමන්ම පහසුවක් වෙන්න බඩනවා. මේක ආර්ය ලෝකයේ ආර්ය සමාජයේ එතන එතන පහසු ලබා ගන්න එකිනෙකා එකිනෙකාගෙන් පිට ලබා ගන්න තැන. Taman වැඩි ගුණවත් එක්ක ළඟට ගිහිල්ලා පත්ක දෙයලා තුන් සැරයක් වැඳලා අවසරයි මට මේ විනය කාරණාවක් කතා කරන්න තියෙනවා මම මෙන්න මෙහෙම කරනවනේ මම අතින් මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඔබතුමාට හෝ එහෙම නැත්නම් ඔබතුමාගේ අධිකාරියට තියෙන මේ මේ නීති මග ඇතින් කැඩලා තියෙනවා. මට මේ වෙලාවේ මේක සිහි වුණා. මට ශාසනීය වෙනුවෙන් අනුකම්පා කරලා මගේ වැරද්ද බාර ගන්න. අරගෙන ඉවලා කැමති නම් මට දඬුවම් කරන්න. එහෙම නැත්නම් මට සමාව දෙන්නේ කියලා ඒ පාපොච්චාරණය ආර්යයන් වහන්සේලා අතර එහෙම නැත්නම් ශේක පුද්ගලයන් අතර ඉතාමත්ව ප්‍රශංසනීය ගුණයක්. නමුත් යම් කෙනෙක් පාපී ලාමක අදහස් ඇති ෂටමායවි ගති නම් ඒ මනුස්සයා කවදාකවත් කැමති වෙන්නේ නැහැ. ඒකට වෙලාව හොඳ නැහැ. කවුරු හරි දකි. එහෙම නැත්නම් මේ පුද්ගලයා මට වැඩිය පහත් කෙනෙක්. මේ පුද්ගලයා මට අවස්ථාව ගන්න බෑ කියලා নানা ආකාර හේතු දාලා මේ කාරණාවට පස්සට දාන්න දිගටම තැවෙන්න වෙනවා. ඒක හරියට Taman ඇතින් පීයක් අරගෙන දැනගන්නවා වගේ. ඒක නිසා ඒකේ තව ටිකක් ඉස්සරහට යamak තමයි එහෙම පිළියක් කරන්නේ නැති වැරදි ගොඩක් අතේ තියාගෙන වඳිනකොට ඉවසනවා, ත්‍යාගි දෙනකොට ඉවසනවා, ගුණ කායනා කරනකොට ආශාවෙන් අහගෙන ඉන්නවා අර තමන්ගේ හෙලිකල යුතු ගුණය නුගුණය හෙලිනොක ඉතින් මේක මෙහෙම කිව්වට මට සාධාරණ සැකයක් තියෙනවා ඒ භාවනා කරන කෙනෙකුට හරියට තේරුම් අරගෙන මේකයි මගේ ඇති වැරද්ද මෙහිමයි මේක පිළියම් කරන්න ඕනේ මෙයා ළඟට යන්න ඕනේ කියන එක එච්චරම ප්‍රසිද්ධව ප්‍රකටව කෙනෙකුට තේරෙයිද කියලා. මොකද ඒ තරම්ම ආශාවක් කෙනෙකුට තිබුණත් ඒ මිනිස්යා ගාව සංසාර පුරාවට ගෙනාපු වංචනික ගති වර්ගයක් තියෙනවා. තමන් තුළ තියෙන ෂට ගති වර්ගයක්, මායාවී ගති වර්ගයක්. ඒව වැඩ කරන්නේ විතික්‍රම කෙලෙස් වශයෙන් නෙවෙයි, පරිඋත්ථාන කෙලෙස් වශයෙන් නෙවෙයි, අනුසය කෙලෙස් වශයෙන් වැඩ කරන්නේ. ඒව වැඩ කිරීම හරහා තමයි අපි මේ කීර්ති නාමයක් ලබන්න බලාපොරොත්තු ඒක හරහා තමයි අපි අනුන් ඉදිරි පිට බොහොම ගුණවතෙක් සිල්වතෙක් වගේ පෙන්වන්න උත්සාහ කරන්නේ. නමුත් ඒක හොඳයි. උන් ඉදිරි පෙන්වන්න උත්සාහ කරනවා පෙන්ෙන්න ඉන්නම ගුණ වඩනවා. නමුත් මේ හරහා මේක නිසා තියෙන නොගුණ හෙලි කරගන්න බැරි වෙනවනම් ඒක ඒ කෙනාට ලොකු පාඩුවක්. ඒකයි මෙතෙන්දී ਸਰවචාන්ස මතක් කරන්නේ. එදා ඊ අපි කතා කරේ මේ විදිහට ශාස්ත්‍රීය කාන්තාවක් සමග එකට ගත කරන එක. අද සර්වචන් සඳහන් කරන්නේ මේ වගේ වැරදි තියාගෙන Taman සාමාන්‍ය ගුණෝතුන් අතර ගත කරලා ඒ ගුණෝතුන් ලැබෙන අභිවාදන, ස්තුති, ප්‍රශංසා එහෙම ඉවසනවනම් රහා සමාන වරදක් මේ දෙක අතර සියුම් තියෙන අර්ථ ભેදේ පිළිහැදිලා දෙන්න තියෙන්නේ මෙහෙමයි. ඒ වගේ වැරදි තිබෙදී පුරුෂයෙකුට ලැබිය යුතු උසස්ම කාම සම්පත්‍ය වෙන ඉත්‍ත්‍යාවක් සමග ගත කිරීම අපි කියනවා කාම තණ්හා කියන. කාම තණ්හා කියන්නේ තමන්ගේ ඇහැ, කන, දිව, නාසය, කය, මන මේ චිත්තක්ෂණය පිනවනවා. දැන් මේ විදිහට මේ ಗುಣ තමන් ළඟ නැති ගුණයක් මවාපාගෙන ගුණෝතුන් සිල්ලෝතුන් නැත් ගුණෝතුන් සිල්ලෝතුන් විශේෂම ශස්ත්‍රියන්ගේ බ්‍රාහ්මණයන්ගේ ගෘහපතින්ගේ වැඳුම් ඉවසනවා කියලා කියන එකට කියන්නේ භව තණ්හාව කියලා. මේ වෙලාවේ ලැබෙන ආශාවදයක් තියනකට වැඩිය දිගට මේ ඇත්ත ඇසුරු කරන හිටියොත් මට හෙටත් සැප ලැබෙයි. මම යන යන තැන සැප ලැබෙයි කියලා මේ චිත්තක්ෂණය හැම වෙන ඉඳුරම් පිනවීමට වඩා තමන් භවය පැතිරෙනවා. භවයේදී විශාල කාම ආශාවල් නැත්නම් කාම සම්පatti ලබා ගන්න මේ ගුණෝතු මේ ශාස්ත්‍රියන් හරහා රජවරුන් හරහා බ්‍රාහ්මණයන් හරහා ගෘහපතින් හරහා මට සිද්ධ වෙනවා කියලා මෙතන භව තණ්හා වැඩ කරනවා. ඉතින් මේ භව තණ්හාව වැඩ කරන මේ මායාව හරහා මේ ෂටගතිය හරහා මේ භවතණ්ණාව කරගෙන යනකොට දැන් කවුරු හරි ඉඳලා කිව්වොත් එහෙම අර ශාස්ත්‍රියට අර බ්‍රාහ්මණයට අර ගෘහපතියට ඔයා ওই වැඳුම් විදුල් ලැබුවට ඔයා පාපිච්චයි. ඔයා පාපයෙන් ගත කරන්නේ දුස්සීලයි. ඔය ශ්‍රමණෙක් වගේ හිටියට සමන ගති නෑ. බ්‍රාහක අබ්‍රහ්මචාරී කෝඩකට ගියවට බ්‍රහ්මචාරී ගති නෑ කියලා. නිකමට හරි ඒ ශාස්ත්‍රීය ඒ බ්‍රාහ්මණ්‍ය ඒ ගෘහපත්‍ය අරසලකලි කෙරුවේ නැත්නම් මේ සැප සම්පත් ලැබුපෙන්නාට පුදුමාකාර තරහක් යනවා මේ කවුරු හරි මට කේලමක් කියලා ගමයි මට මේ ඊශ්වර ලැබුණු සැප සම්පත් ලැබුණේ කියලා අර භවය වඩා ගැනීමට ෂටමායාවී ක්‍රමයෙන් අරගෙන ගිය මේ ක්‍රමයට කවුරු හරි බාධා කරුවොත් ඒ බාධා කරන කෙනා මරන්න උනත් විනාශ කරන්නවා වනසන්න උනත් පෙළඹෙනවා. නිසා මේ භව ආශාව කාම ආශාව නෙවෙයි භව ආශාව බාධක සහිතයි. දුඹ දෙනකින් එකට ඊර්ෂ්‍යා කෝපමාන ලැබෙනවා. ඒක වැරදිච්ච ගමන් මේ කාම භව ආශාවක පාරට විභව ආශාවක් බවටපත් වෙනවා මාරාන්තික වෙනවා. තද ද්වේෂයකට වැඩ කරලා කුමන්ත්‍රණ කරලා මේ කවුරු හරි කියලා කිව්වනම් ඒ මනුස්සයා මරන්න නැති කරන්න විනාශ කරන්න යනවා. ඒ නිසා ආශාවක් තමයි කාම ආශාව කියන්නේ. කාම ආශාවත් ටිකක් ඉතිරි පැතිරි යනකොට තමයි භව ආශාව කියන්නේ. භව ආශාව ගැස්සිච්ච ගමන් භව ආශාව වැරදිච්ච ගමන් මේ මනුස්සයා යක්ෂයෙක් බවට පත් වෙනවා. යක්ෂණියක් බවට පත් වෙනවා විභව තණ්හාවට වැටෙනවා. විභව තණ්හාවට වැටුණාට පස්සේ රටවල් වල යුද්ධ ඇති වෙනවා, ගෙවල් වල ආරවුල් ඇති වෙනවා, හතුරන් ඇති වෙනවා, කේලම් ඇති වෙනවා, ඊර්ෂ්‍යා කතා ඇති වෙනවා. නමුත් තේරෙන්නේ නැහැ කොහොමද මේ ආශාවක් නිසා මේ තරම් ද්වේෂයක් එන්නේ කියලා. ඒ නිසා මේ භව ආශාව භව ආශාව කියන්නේ මේ මොහොතේ ලැබෙන සපක් නෙවෙයි මත්තට ලැබෙයි මගේ පවුලේ අයට ලැබෙයි මගේ පන්සලේ අයට ලැබෙයි කියලා ඒක ඉතරී පැතිරීමට කටයුතු කරනකොට ඒක කවුරු හරි කෙනෙක්ම කරොත් ඒ කරපු කෙනා විනාශ කරන්න ඇති වෙන ආශාව ආශාවක් නෙවෙයි හිතට වනසීතිවිල්ල විභව ආශාව කියනවා මේ විභව ආශාව මනුෂ්‍යයා තුළ ඉන්න සර්පයා තමයි. කොයි වෙලාවෙ නැගී හිටියද දන්නේ ඒ නිසා මේ රජවරු ආශ්‍රය කරන අය, මහා බ්‍රාහ්මණය ආශ්‍රය කරන අය, වැදගත් ගෘහපතින් ආශ්‍රය කරන අය අතර පුදුමාකාර මේ ගැටුම් මේ ගැටුම නිසා ඒ කාන්ත මේ පුද්ගලයාට හිතේ විවේකයක් කියන එක එහෙම නැත්නම් ළඟ ඉන්න කෙනා කෙනඳ විශ්වාසයක් නැහැ පුදුම ඊර්ෂ්‍යා ක්‍රෝධමාන එන්න පටන් ගන්නවා මේක පිළිබඳ කිටියෙන් සරුවචන්සේ සඳහන් කරන ආනන්ද ස්වාමීන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේට ආරාධනාවක් ලැබිලා තිබුණා රජගෙදර අන්තපුරේ බණ කියන්නේ. ඉතින් බණ කරන ගිහින් ආනන්ද හැමතුමුත් යම් යම් අඩුපාඩුකම් සිදු වෙනකොට සරුවචන්සේ සඳහන් කරනවා මේ රජුන් ආශ්‍රය කරනකොට වැදගත් ස්ථාන ආශ්‍රය කරනකොට එමන්ස විශාල ගුණ කන්දක් නැත්තම් අනිවාර්යෙන් භයානකයි. ඒ මොකද රජුන් ආශ්‍රය කරන එක්කන රජුන්ට කේලම් කියනවා කියන එක ඒකාන්තෙම රට වැජි විශ්වාස කරනවා. රජුන් ආශ්‍රය කරන එක්කන බ්‍රාහ්මණයන් ආශ්‍රය කරන එක්කන බ්‍රාහ්මණයෝ මෙහෙවනවා කියන එක ඕන කෙනෙක් අසුන. හොඳ බෝසත්කට ඇසු කරන එක්කන ඒ මනුස්සයාට මෙහෙවීමක් කරනවා කියලා ඒ මනුස්සයා මොනවද තීන්දුවක් ගත්තත් එයා ඇසුරු කරන කට්ටියත් එක්ක මනුෂ්‍ය තරහ. ඒ නිසා ශ්‍රමණේ සිල්වතේ භ්‍රමචාරී රකින්න කෙනෙක් දුරුවන් කළ යුතුයි. අතහැර දැමිය යුතු ස්ථාන තුනක් ਸਰවඥාන්සේ පෙන්නනවා රජුන් දුරුවන් කරන්න පල්හොරුන් දුරුවන් කරන්න වෛශ්‍යාවන් දුරුවන් කරන්න. ওই තුනම රැට එකට ඉන්නේ. රජුරෝයි පල්හොරයි වෛශ්‍යාවයි එකට ඉන්නේ. ඒ නිසා තුන් දෙනා තුන් පැත්තක සමාජ සේවාවක් කරාට ওই කවුරු ඇශ්‍රය කරත් තමන් කොයි වෙලාවෙ මැකෙයිද දන්නේ. නිකම්ම මැකිලා යනවා. ඒ නිසා භික්ෂුවක් එහෙම නැත්නම් සිල්වතෙක් නැත්නම් භ්‍රමචර්ය රකින්න කෙනෙක් මේක පුදුම ආකාරයට මේකෙන් දුරවන් වෙලා යනවා. මේ මම පැවිදි වෙන්න ආපු ගාම දවසක් අපි ලොකු සංසම් වෙන්න ඇටි බොහොම වැදගත් එක්ගේ ලේකම්තුම ඇවිල්ලා හිටියා. මම දැක්කේ නැහැ. ඇවිල්ලා ගියාට පස්සේ හවස මට ලොකු සංසම් කතා කරලා කිව්වා මෙන්න මේමයි කෙනෙකුට එimhe බොහොම වැදගත් කෙනෙක් භාවනා කරන්න ඕනලු ඒක නිසා මහිනවට බැරිද අවශ්‍ය උපදේශ ටික කොලේක ලියලා දෙන්නේ කියලා. ඉතින් ලොකු සංසි කියනවා මම ලියනවා. ඉතින් කියන ගමන් ඉතින් මම පැවිදිච්ච අලුත වගේ මං කව ස්වාමීන් වහන්සේට ඉතින් ස්වාමීන් වහන්සේ මේ මිනිස්යාට මේ දපල් මාර්ග ක්‍රමයෙන් භාවනා කරනකොට ඇවිල්ලා මිහිවිල භාවනා කරන්න බැරිද කියලා. මගේ වචන ටික අසරපරුසයිනේ. ලොකු සාහිසක අම්මෝ ගෙන්න ගන්නම් එපයි. මං ඇයි මොකද ප්‍රශ්නේ? ඔබ වහන්සේගේ වැදවතේ ගුණෝචෙන්කාට ඒ වගේ කෙනෙක් ආපුවම නෑ නම මෙතෙන් આવොත් ස්ථානෙත් ඉවරයි. මොනම තාලකින්වත් මෙතෙන්ට වැදගත් ගුණවතෙක් පඬිති ගින්නන් දෙපයි කිව්වා ගින්න ගොගම මේ ස්ථානේ සම්පූර්ණයෙන් අකමකා දාන. පුළුවන් තරම් දුරින් ආශ්‍රය කරන්න මට මාස ගාණක් යනකම් මට හිතා ගන්න බෑ මට හිතුණා ඇත්තට මේ වගේ වැදගත්ක් යනවා එනවනම් පාරට තාට්ටි වරි දාලා දෙනවනේ. බොක්කු ටිකවත් දානවනේ. එහෙම නැත්නම් රජේ අරසව හරි දෙනවනේ. එහෙම නැත්නම් මේ කොයි දෙයක් හතනේ කියලා. ඒ ලොකු ස්වාමීන් වහන්සේට මම අර කියපු තාලේ ස්වාමීන් වහන්සේ මේ තපල්මාරිකමේට භාවනා කරනට වැඩිය නරකද විමසට එන්න කිව්වොත් කියනකොට මූණෙමුයි වචනෙමුයි හිතේමුයි මට තේරුම් පටන් අරගත්ත ස්වාමීන් වහන්සේ විශාල බණක් කිවි මම මේ නමට එකක් කියන්නම් මොනම තාලෙන්වත් ගෙන්නන්න එපා. මට කාලයක් යනකම් අහලා තිබුණා. මම අහලා තිබුණා ගිහියන් වශයෙන් ටිකක් ඒත් මම දැනගත්තා මේ ලොකු සංහස වගේ ඇත්ත කොච්චර පරිස්සම් වුණාට මේ අනවශ්‍ය අප්‍රසිද්ධිය වළක්වන්න කියලා. මේ ප්‍රසිද්ධිය තිබුණා නම් මේ මට්ටම මේ නිසන්වනේ මෙච්චර කල් තියන්න බෑ. ඒක නිසා හොඳට මතක තියාගෙන ඉන්න කාගේ හරි ඉන්තිම නරක වෙලාවට තමයි භයානක කුසල කර්මයක තමයි මේ වගේ ශස්ත්‍රීය මහාශාල, බ්‍රාහ්මණ මහාශාල, ගෘහපති මහාශාලයත් හම්බ වෙන්න උනා නම් ඉතින් ආයේ භ්‍රමචරියක් නැහැ. ආයේ විවේකයක් නැහැ. ආයේ මහානකමක් නැහැ. ඒ නිසා දුරින්ම දුරවන් කළ යුතු දෙයක්. මේ නිසා නිකන් මේක දනවන්න මේක හිට්වත් ගන්න මේක කහවත් ගන්න කතාවක් මම අහලා තියෙනවා. ඔය දුටු ගැමුණු රජුරවන්න පස්සේ තීෂ කුමාරයෝ තමයි රජකමට අනුමත දුටු ගැමුණු රජුරන්ගේ පුතා ශාලිය අශෝකමාලාවත් එක්ක සම්බන්ධ වෙච්ච නිසා රජගෙදරින් අයින් කරලා රජකම දුන්නේ නැහැ. අශෝකමාලාව නීච කුලේ නිසා. ඒ නිසා පොඩි කාලේ තිස්සකුමාරත් එක්ක රජ දුටුගම රජුව රණ්ඩු කරාට තිස්සකුමාර තමයි ඇත්තටම රජකම් බාරගත්තේ. ඊට පස්සේ ලංකාවේ වැඩිම කාලයක් රජ කරපු ගොඩාක් ශ්‍රද්ධාවෙන් කටයුතු කරපු කෙනෙක්. නිසා මේ හාමුදුරුවන් මේ රජුරන්ට නම වැටුනේ ශ්‍රද්ධා තිස්ස කියලායි. නමුත් මේ තමයි සිතාර්ථ මේ ගමන කුමාරගේ මල්ලී. මෙන්න මේ ශද්ධාතිස්ස රජුරු ඉන්න කාලේ අනුරාධපුරයේ ඇත්තටම ස්වර්ණමය යුගය. හැම කිසිම සංඝයා වංශ නමකට ඇඟිලි දෙකලා කියන්න බැරිලු මුන්වංශයේ ආර්යයන් වංශ නමක් නෙමෙයි කියලා. ඒ තරම් ඉන්න හරිය ඔක්කොම ආර්යයන් වංශලා. දැන් මෙතන මේ පල්ලෙහාට යනකොට ඔයගොල්ලෝ දකින්න ඇති මෙතන මේ අම්බලමක් තියෙනවා. ඔය අම්බලම හදලා තියෙන්නේ මෙහෙමයි සංඝයා වංශයේ පින්නපාත යනකොට ඔය අම්බලමට ගිහිල්ලා ඉඳලා තමයි ගමට යන්නේ. මේකට කියනවා පාත්‍ර ශාලාව කියලා. පස්සේ ඔක අපි අතහැලා දාලා පාත්‍ර ශාලාව කුඩි හදාගත්තා. ඒ පාත්‍ර ශාලාවට කියන්නේ ආසන ශාලාව කියලා කියනවා. ඕකේ ඕනේ මගියෙකුට ඉන්න පුළුවන්. සංඝයා වහන්සේ නමකට උදේ දානේ හදිස්සි වෙලා අදිෂණ කැට බඩේ දැවිල්ලක් ඇවිල්ලා හෝ කැඳ ටිකක් වරඳන් නැතුව දවල් පින්න රක්ෂණක ඉන්න බැරි නම් ඒ සංඝ වංශ පාන්දර වල ගිඩිය ගහනකම් අරුණ නගිනකම් ওই පාත්‍රශාලාවෙ ඉඳලා ගිහිල්ලා කැඳ ටිකක් පින්න පාත කරන ඇවිල්ලා ඒක වළඳලා දවල් දාන වෙනකන් උදෙන්න වෙලා යනවා. ආය ආරණ්‍යයට ගිහිල්ලා එන්න වෙලා නැති නිසා. ඒ ඉන්න ටිකේ භාවනා කරනවා. ඉතින් ඒ නිසා ගමක් ගමක් පාසා ඒ මේ ආසන ශාලා තිබිලා තියෙනවා. එකම ආසන ශාලාවක් තිබුණ නැතුව ලංකාවේ මේකේ ඉඳගෙන භාවනා කරලා rahat වෙලා කවුරුත් නැහැ කියන්නේ. හැම ආසන ශාලාවක්ම කවුරු හරි කෙනෙක් ටිකක් භාවනා කරලා rahat වෙච්ච තරම්. අන්නේ තරම් සුවර්ණියුගයක් තියෙද්දී මේ සද්ධාසී සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේ යම් සංඝයා වහන්සේ නමක් ආව හොඳ ගුණ ධර්ම තියෙනවා නම් කලතුණා නම් සමාජ සේවාවක් කරනවා නම් ශාසන සේවාවක් කරනවා මේ රජුරෝ කරපු අනුග්‍රහය තමයි පෙරහැරෙන් ගිහිල්ලා මේ ශාසනක දැඳලා යනවා. ඉතින් දැඳලා ආවට පස්සේ රට්ටු දැනගන්නවා මේ රජුරෝ මේ ස්වාමීන් වහන්සේ දැන් කාලේ වචින් කියනවා නම් ඒ කාලේ තියෙනද රහතන් වහන්සේ නමක් විදිහට පිළිගත්තා. එහෙම නැත්නම් ආර්යයන් වහන්සේ නමක් විදිහට පිළිගත්ත රාජ්‍ය අනුග්‍රහය දුන්නයි කියලා. ඉතින් ඒක සාමාන්‍ය සමාජ සිද්ධියක්. එතකොට ඔය දැන් තියෙන දුටුගැමුණු විශ්‍රාම ශාලාව කිට්ටුව වගේ ඉඳලා තියෙන හාමුදුරු කෙනෙක් මේ රජ කෙනෙක් පැමිණීමේ තියෙන භයානකම දන්නා. හැබැයි උන්වහන්සේ හොඳට භාවනා කළා මේ ಗುಣ සහිතයි ආර්යයන් වහන්සේ නමක් දවසක් පොඩි හාමුදුරු කෙනෙකුත් පන්සලේ ඉඳලා තියෙනවා. ඒ හාමුදුරු දැක්කලු රජුරෝ පෙරහැරෙන් එනවා. දැන් දැනගත්තොත් නිකමට හරි ඇවිල්ලා දැන් මට වැඳලා ගියොත් මේක මහා ප්‍රසිද්ධියට යනවා රජුරු අනුග්‍රහ කරයි කියලා. ඉතින් මට ඉඳලා ඉවරයි කියලා දැන් කරගන්න දෙයක්වත් නැහැ. හම්බුව පිටිපස්ස පැත්තෙන් ගිහිලා සිවුර ගලවලා දාලා අඳට විතරක් ඇඳගෙන බිම ඉඳගෙන වැල්ලි අකුරු ඇඳ ඇඳ ආහසර කතා කරගෙන බිස්සෙක් වගේ හැසිරෙනවා. ඉතින් රජුරු ඇහුවලු එන ගමන් මේ මේ පන්සලේ ලොකු ආමතුරුදාර ඉන්නේ කියලා. උපස්ථාය කියයි. ඒ මිනිස්සු කළෝ ඔව් කියලා. ඉතින් රජුරු කළේ මේ පිස්සෙක් කොහොමද සෝවන් වෙන්නේ? මේ පිස නිවන් දැකලා තියෙන්න බෑ කියලා පෙරහැර හරවන ගියා. දැන් පොඩි ආහඳුරු ඇතුලේ බලහන් හිටියා දැන් එයි දැන් අපේ ලොකු ආහඳුරන්න පොත් රජුර හොවන්දී වැඳපු ගමන් රට්ටුමින් ලාභ සත්කාර හම් වෙයි කියලා කියලා හලහලා හිටියලු අනේ පොඩි ආහඳුරු දැක්කලු පෙරහැර හරවගෙන යනවා ලොකු ආහඳුරු එමෙහෙට ගියාට පස්සේ ගාලු ඔබ වහන්සේ කරන මේ වැඩ නිසා අපිට ඉස්සරහකටවත් පින්දපාතයක් ලබා ගන්න හම්බෙන්න මොකක්ද ඔය කිරුවේ දැන් රජුර හොඳට විහිදලා රැක කරගත්ත නෙමේ හන්දරේ විතරක් අඳගෙන ඉරියට බහලා මේ වැල්ලේ ඉරියඳ ඇද ඉන්නවා කියලා. ඊට පස්සේ ඇත්තටම යහමතුගේ උපක්‍රමයේ කෙරුවෙම මේ රාජ්‍ය සම්මානයෙන් ගැලවීමට තියෙන දක්ෂකම නිසා. පස්සේ මේ ස්වාමීන් වහන්සේ වයසයි. ඒ ස්වාමීන් වහන්සේ පස්සේ අදිෂ්ඨානයක් කරාලු. ඒතර රහතන් වහන්සේ නමක් අදිෂ්ඨානයක් කරාලු මේ පොඩි ස්වාමීන් වහන්සේගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ. තමන් පිරිනොම් බෑවට පස්සේ දේහ හොල්ලන්න බෑ රජු වෙනකම්. පස්සේ මේ ශාන්ති පිරිනොම් බෑවට පස්සේ මේ හම්තු ගුණවන්තකම රට්ටු දන්නවා. නමුත් රජුරවන්න කිරුවේ ප්‍රයෝගය. ඉතින් රජුරෝ ගිහිල්ලා නෑ ආදාහනෙට. මොකද හේතුව රජුරෝ දැක්කේ මෙයා ගුණවන්ත නැති කෙනෙක් විදියටනේ. ඊපස්සේ මිනිස්සු ඉතින් චිතකේ හදලා පිටි උසන් හදනවා ගන්න බෑ. ඒක ටිකින් ටිකින් ටිකින් ඉහළට ගිහිල්ලා ඇමචුරෝ හරහා රජුරවන්න ගිහිල්ලා තියෙනවා. මොන විදිය කිරුවක්වත් ඉස්සෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි කතාවක් හේතුන රජුරෝ මෙතෙන්ද වැඩියොත් රජුරෝ අත ගැහුවොත් මිනිපෙට්ටි උසනවා. පස්සේ රාජ්‍ය රෝගී ඉල්ලෙවල මේක බලන්නත් ඒක රාජ්‍ය රෝග දන්නවා මේ හාමුදුර ඇත්තටම ගුණවතෙක් කියලා බලා පරීක්ෂා කරන්න යන වෙලාවේ හිටියේ ගුණේ පෙන්නගෙන නෙවෙයි. ඊට පස්සේ රාජ්‍ය රෝගී ඉල්ලවට පස්සේ මිනිපිටිය චිතකිට දාන්න පුළුවන් කරතියි. තවත් මේ හාමුදුරන්ගේ අදිෂ්ඨානයක් තිබුණා රාජ්‍ය රෝග ඇවිල්ලා ගිනි තියනකම් ගිනි තියන්න බෑ. ඊට පස්සේ ඒ රාජ්‍යරෝ ඒක දැනගෙන වෙන කෙනෙකුට කරන්න නැති උපස්ථානයක් විදිහට මිනි පෙට්ටියක් ඉලචිටි කියලා ගිනි දැල්වලා ඊට පස්සේ ඉතුරු වෙච්ච ධාතු අරගෙන ආවිල්ලා තැම්පත් කරලා රජුරෝ මේ හාමුදුරන්ගේ තියෙන මේ අධිගම අපිච්චතා ගුණයට කොච්චර සැලකුවාද කියනවනම් පොතක් හදලා සලකලා ඒ પરම්පරාවට උදව් කරනවා. ඒකට කියනවා අධිගම අපිච්චතාවය කියලා තමන් ළඟ තියෙන ගුණ සිල් ගුණයක් හෝ වේවා සමාධි ගුණයක් හෝ ප්‍රඥා ගුණයක් වේවා කාටවත් නොකියනකම්. මේ තේරවාදයේ තියෙන ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි අධිගම අපිච්චතාවය. තමන් මොන අධිගමයක් ලැබුවත් මොනම තාලෙන්වත් කාටවත් කියන්නේ නැහැ. කියුණොත් දැනුණොත් ඒක තමන් ලැජ්ජාවටපත් වෙනවා. ඒක තමන් දුකක් කියලා හිතා ගන්නවා. මේක තමන්ට පිළිලයක් කරගන්න. ඉතින් අද කාලේ මේ භාවනා කරමින් පඳුරක් පඳුරක් ගන්න රහතන් වහන්සේලා 15 වෙනි එකයි. එimhe හතරවෙනි ධ්‍යාන ලැබුවා, පස්වෙනි ධ්‍යාන ලැබුවා කියන මේ කතාවයි. ඒතර මේ තේරවාද ශාසනය මෙතෙක් ගෙනාවු මේ නිහතමානී ගතියයි අතර බලාගෙන ඉන්නකොට හොඳම වෙලේ තමයි අදහස් ප්‍රකාශ කරන්නේ නැතුව මේක තියා බලාගෙන ඉන්න එක. බලාගෙන ඉඳලා මේ කට්ටිය මේ කරගෙන යන වැඩි නියෝජනය කරන්නේ අපි මෙතෙක් කල අවුරුදු 2600 රැකගෙන ආපු මේ තේරවාද ශාසනයද එහෙම නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලෝක සහිත ශාසනයද කියන එක බොහෝ කල් බලාගෙන ඉන්න ඕනේ. අවුරුද්දක් දෙක යනකොට පේන්න පටන් ගන්නවා. හැබැයි මත ප්‍රකාශ කරන්න යන්න එපා. මත ප්‍රකාශ කරන්න යෑමෙන් තමන්ටත් වෙහෙසයි ඒ ඇත්තොත් වෛරව කරගන්න. ඒක නිසා භාවනා කරන එක නම් හොඳට මතක තියාගන්න. අපි ධර්ම සාකච්ඡා කරනකොට අපි කමඨාන් සුද්ධ කරන තමන්ගේ භාවනා වැටෙන දේ ඒ තාලෙන් ප්‍රකාශ කරනවා. මේක වසන් ගන්න නෙමෙයි මෙතන කතා කරන්නේ. ප්‍රකාශ කරාට කවදාහකවත් ඒ තමන්ගේ තියෙන මේ මේ දේවල් නම තියනවා කියලා කටමැත දොඩවන්න යන්න එපා. දෙදවීමෙන් අනිවාර්යයෙන්ම ඒ ඒ ඒ ගුණයටම හානිෂ්ඨ පුළුවන් තරම් මේක වසාගෙන ජීවත් වීම තමයි එහෙම නැත්නම් ගුණය ප්‍රකාශ නොකර ජීවත් වීම තමයි මේකේ තියෙන විනෝදාංශය. මේ මේ ඔය අනුරාධපුර වෙච්ච සිද්ධියට බොහොම සමාන සිද්ධියක් ඔය සෙන් බුද්ධ ආගමේ තියෙන කතාවලක් තියෙනවා. ඒක මිනිස්සෙක් ඉඳලා තියෙනවා පින්න පාතේ සඳහාවත් ගමත් එක්ක ඇසුරු කර නැතුව කලාතුරකින් මොනවා ටිකක් හොයාගෙන ඇවිල්ලා ගස්වල පොතු, ගෙඩි, කාලා ගස් බිනයක් ඇතුලේ ජීවත් වෙලා දිනවා කන්දක් උඩ තියෙනවා. කුටියක් හදාගන්නත් නැහැ. ඉතින් මෙහෙම මාස ගණන් අවුරුදු ගණන් යනකොට රටේ පළාතේ ප්‍රසිද්ධ වෙලා තියෙනවා මේ මනුෂ්‍ය ගාපතුමාකාර ගුණ තියෙනවා කවදාකවත් කවුරුත් එක්ක ඇසුරු කරන්නේත් නැහැ. හැබැයි ඒ තමගේ චාරිත්‍රය කඩන්නේත් නැහැ. බොහොම සිල්වන්ත ගුණවන්ත ජීවත් වෙනවා. ඊට ටික ටික ටික ටික මිනිස්සු ඉන්න පටන් ගන්නවා. ඉතින් මේ මිනිස්සු හදලා තියෙන කන්ද උඩ කාටවත් ඇවිල්ලා ඉන්න බැරිලු. ඉඩ නැතිලු. කන්ද උඩට ගියාට පස්සේ පේනවා ඊට පස්සේ ඊගාමනස එනකොට මෙයාට බහිඳ වෙනවා. <clears throat> ඒ හිටියොත් නේවතන ඉඳගෙන කයිවාරු කියලා කියලා ඉන්න වෙන්නේ. ඉඳ ගන්න ඉඩ නැහැ. කොහොම ඉන්නකොට අන්තිමට එක එක කෙනා එක එක කෙනා ඇවිල්ලා අන්තිමට රජුරණ පණිඩ ගිහිල්ලා තියෙනවා. අපේ පරාතේ අපේ රජුරුවන්ගේ ශේෂ්ත්‍රය ඇතුළත ඉතාම ගුණවතෙක් ඉන්නවා. පස්සේ රජුරෝ කරපු දේ පෙර කාර්යය අරගෙන පෙරයක් හදාන ඉතින් කන්ද නැගලා තියෙන මේ මිනිස්සු බලන්න. මේ මිනිස්සු උදේ ඉර පායන වෙලාවේ එළියට ඇවිල්ලා අර තියෙන ඉඩේ අවුව තබිනවා. මේ රාජ්‍ය රෝගී හිලෙන බොහෝම උදාරය ඉස්සරහින් ආගෙන කිව්වලු මට හරිම සන්තෝසයි අපේ රටේ අපේ පළාතේ මේ වගේ ගුණවතෙක් සීලවතෙක් ඉන්නවා කියන එක. ඒ නිසා ඒව අපේ අනුග්‍රහයෙන් නෙවෙයි කිරීලා තියෙන්නේ. නමුත් මේවා රාජ්‍ය රෝගයෙන් කෙරෙන්න ඕන දේවල්. ඒක නිසා මම හරි සන්තෝසයි අනුග්‍රහය වශයෙන් කියන්නේ මගෙන් කෙරෙන්න යමක් තියෙනවා නම් මේ වැඩ පිළිවෙලට අනුග්‍රහය පිළිච්ච කරන්න කියලා. අර මං ඔලූසලා කිව්වලු මට අවු වැටෙන පොඩ්ඩක් අයින් වෙන්න කිව්වලු උතන. අදිරෝ බහැලා ගියා. මම මේ අවුව දපින වෙලාව කරුණාකර කරන්න තියෙන ලොකුම උදව් තමයි පොඩක් උතරින් අයින් වෙන්නේ. ඒ යුනිවර්සිටි එකේ ඉන්නකොටත් අපි මේ කවුරු ඇවිල්ලා නිකන් වාත වෙනවනම් කතා කරලා අහනම් මම පොඩි උදව්වක් කරන්න බැරිද කියලා. අයියෝ ඕන දක මෙතන යන්න බැරිද? එච්චර තමයි උදව්ව. ඕන කීයකට කියන තියෙන ඔච්චරයි. මේ භාවනා කරන වැඩේදී අපිට කරන්න තියෙන මේ මේ පැවිද්දට කරන්න තියෙන ලොකුම සංග්‍රහව තමයි ආපු කාරණා විශ්සංගත ඉෂ්ට කරන මෙතන යන්නේ. ඒක තමයි ලොකුම ලාභය. ওই ගේන දෙයක්වත් ওই කරන කතාවක්වත් ওই මොකකින්වත් මහානකමට ලාභයක් නැහැ. ඒක වෙන්නේ කාලයනාස්ති වීමක් විතරයි. ඒ වෙනඳ නැවතත් ප්‍රත්‍යයට දීමක් විතරයි. ඒක නිසා තම තමන්ගේ වැඩ බලා ගන්න. මට සැර වැඩි වෙන්නේ නැතුව. කියනකොට නමුත් කියන්න තියෙන ඔච්චරයි. මොකද අග්ගිකන්දම සූත්‍රේ තෝරගත්තේ ඕගොල්ලෝමයි. මම නෙවෙයි. කියනෝනම් කියන්න තියෙන ඔච්චරයි. ඉතින් ඒක නිසා මේ කියන ධර්මයක් මේ ලෝකයේ පවතින සමාජශීලීත්වයත් එහෙම නැත්නම් මේ ජනප්‍රියත්වයත් ලාභ සත්කාරයත් එක්ක බුදුමහාකාර කලාවක් තියෙනවා ඉගෙන ගන්න එකක් තියෙනවා මතක තියානින්න ඒ තමන් ඒ විදියට විවේකීට කැමැති වෙලා උදේකලාවට කැමැති වෙලා අරණ්‍යයට කැමැති වෙලා විස්රාමයට කැමැති වෙලා හිටියත් සර්වඥාන්සේ සඳහන් කළා තියෙනවා අඩු ගානේ මම ශුන්‍යාගාරයකට කැමැති වෙනවා කියන වචනයක් කාටවත් ඇහෙන්න කියන්න එපා. මම විවේකයට කැමැති කියන වචනයක්වත් ලෝකයට කියන්න යන්න එපා. එමන්ින් පවා තමන්ට ආපත්‍ය සිද්ධ වෙනවා. මම විවේකයට හරි කැමති ඕගොල්ලෝ හරි මේ සමාජශීලී කට්ටිය මට ඕනේ නැහැ ඔයගොල්ලොත් එක්ක ආශ්‍රය ඔයගොල්ලෝ යන්න මම මේ කැලේ මම කැලේට කැමති මම ශූන්‍යාකාරයට කැමති කියන වචනේවත් කියෙන්න දෙන්න එපා ඒ නිසා කවුරු හරි ආවනම් ආපු කාරණා විශ්ත කරලා දෙන්න ඒ මනුස්සයා මොන අවශ්‍යතාවනේ අහලා කාරණා විශ්ත කරලා යන්න අරින එකයි කරන්නේ ඒක මම හිතනවා ජීව ඉඳගෙන ඉගෙන ගන්න පුළුවන් ද කියන එක සැකයකුත් තියෙනවා හැබැයි මම අවුරුදු 8ක් විතර කරලා තියෙනවා සෑහෙන සාර්ථක මම ඊයේ තමයි භාවනා කරේ මගේ ජීවිතේ හොඳම කාලේ. ඒ කරන කාලේ කිසි කෙනෙකුට දැනගන්න තිබුණෙත් නැහැ, දන්නෙත් නැහැ. මොන පාරද මේ මනුස්සයා යන්නේ කියලා. ඉඳපු ගමන් අර වැල්ලේ අකුරු අඳින ගත්තම මයිත් තියෙනවා. පිස්සු කෙලිනවා ඉඳපු ගමන්. ඉතින් ඒ නිසා කවුරුත් දැක්කට කවදාකවත් හිතන්නේ මේ මේ වගේ මිනිස්සෙක් බණක් භාවනාවක් කරයි. මේ වගේ මිනිස්සේ සීලයක් රකී කියලා. හැබැයි ඒව මම මේ අහලා නෙවෙයි කරලා තියෙන්නේ. මට තේරුණා මේ ජීවිතේ කවුරුත් කියන න්‍යාය පත්‍රයකට වැඩ කරලා බෑ. කිසිම කෙනෙකුට න්‍යායපත්‍ය හදන්න දෙන්න එපා. න්‍යායපත්‍ය හැදෙන්න ඕන 100%ක්ම විවේකයේ සඳහා. ඊට වැඩිය උතුම් දෙයක් මේ ජීවිතේ නෑ. ඒ නිසා මොන්න ලාභ නිසා, සත්කාර නිසා, සම්මාන නිසා, සිලෝක නිසා මොන දේෙන් හරි තමන්ගේ විවේකේ පාවා දෙනවා නම් කැඹිරිල්ලක් කියලා හිතන්න මේ ජීවිතේ. දහසකමක් කියලා හිතන්න මේ ජීවිතේ. වාල්කමක් කියලා හිතන ජීවිතේ. මට වචන එන්නේ නැහැ කියන්නේ. ගණ්ඩම දෙයක් නෑ. පුළුවන් තරම් ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක વિશે පැත්තක තියලා තමන්ද තියෙන විවේකයේ කටයුතු කරන්න උත්සාහ කරන්න මං හිතන්නේ නෑ මේ විපස්සනා කියන වචනේ තේරුම් ගන්නකම් කෙනෙකුට තේරෙයි කියලා. විපස්සනා කියලා කියන්නේ මේ වගේ දේවල් વિશે විශේෂ බැල්මක් තියෙනවා. තමන් හරි පාරේ යන්න පටන් ගත්තට පස්සේ කවදාකවත් නැති විදිහට ලාභ සත්කාර ලැබෙනවා. ඒක ගැන කිසිම සැකයක් හිතන්න එපා. අපි මේ ශිල්ප දක්කලා විෂයන් ඉගෙනගෙන තරගොඩින් දින ලබනවට වැඩිය පුදුමාකාර ලාභ සත්කාර ලැබෙන්න පටන් ගන්නවා. මහාන ඒව තියාගෙන නැත්නම් ඇසුරු කරද්දී තමන්ගේ විවේකයේ උපය ගන්නවා කියන එක විවේකයේ සපය ගන්නවා කියන එක කවදාකවත් දෙවන්නේකට තියන්නේ නැහැ. දෙවන්නේකට කවදාකවත් තේරෙන්නේ නැහැ. ඇසුරු කරනවා නම් කවුරු හරි ඇසුරු කරන්නේ ලාභයට සත්කාරයකට. කවුරක්වත් කවුරක්වත් ඇසුරු කරන්නේ මේ එයාගේ ප්‍රයෝජනෙ ඉෂ්ට කරගන්න මිස. අපි දන්න මීයක් කඩන්නේ අතලෙව කන්න නැත්නම්. ඒක මේ දෝෂයක් නෙමෙයි. ඒ සංසාරේ හැටි. ඒ නිසා විවේකී කැමති කෙනා කවදාකවත් අර වගේ මහා තාල ශස්ත්‍රීය වංශිකයන්ගේ හෝ බ්‍රාහ්මණ වංශිකයන්ගේ හෝ ගෘහපති වංශිකයන්ගේ අසුරක් අභිවාදනයක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. සිල්වන්ත වුණත් එපා. නියම විදිහට සමන මේ සාරුප්පේ වැඩ කරත් එපා. નિયમિતතර Brahmacharya කෙරුවත් මේ වගේ වෙන්න තියෙන විවේකී නැති වෙනවා. ඒ නිසා ඒක විශේෂයි හැසිරෙන එක එසේ මෙසේ සාමාන්‍ය බුද්ධියකින් කරන්න පුළුවන්. මොකද අපේ ඇතුලේ තියෙනවා පුදුමාකාර විදිහට ලාභයට සත්කාරයට සම්මාන සිලෝකෙට නැමෙන ගතිය. ඒක තේරෙන්නේ නැහැ. ඒක බැලු බැලමන කාටවත් පේන්නේ නැහැ. බේන්නේ ඉතින් අභිවෘද්ධියට කැමැති, නව නිර්මාණ ශිල්පී වලට කැමැති, වැඩ කරන ගතිය පේන්න තියෙන. නමුත් ඒක හරහා යන්නේ මොකද්ද? භව තණ්හා වැඩ. ඉතින් මේක සර්වචනාසිකී ඉගැන්වී තාමසියුම්ව විස්තර කරලා දීලා තියෙනවා ඔය අංශුදෝන වගේ සූත්‍රවල සර්වඥාන්සේ සඳහන් කරනවා මේ කාම තණ්හාව රූප බලන ආශාව, ශබ්දහන ආශාව, ගන්ධ රස පහස විඳින ආශාව අබිනිෂ්ක්‍මණය මාර්ගයෙන් අයින් කරන්න. අබිනිෂ්ක්‍මණය මාර්ගය කැලේට රින්ග ගහකට පස්සේ, එතන ගහකට ගියාට පස්සේ අපිට ඒ වෙලාවේ රූප බලන ආශාව, ගඳ රස පහස විඳින ආශාව දවසේ පැය ගන්නකට හෝ ජීවිතයේ දවස් 7-8කට අයිත් කරනවා කියන ගමාර නම් මේ ඔක්කොම මේ සතනෙන් දිනපු ඇත්තෝ. ඊට පස්සේ ඉඳගත්තර පස්සේ භවනා කරන්න ওই ආශාව හොල්මනක ස්වරූපෙන් පංච නීවරණ වශයෙන් හිතට එන්න ගන්නවා. අර තිබුණු කාමාශාව තමයි හිතවිල්ලක් මාර්ගයෙන්, චේතසිකයක් මාර්ගයෙන් කාමච්ඡන්දේ වශයෙන්, ව්‍යාපාදේ වශයෙන් තීන මිද්දේ වාසයෙන් බුද්ධ චකුච්ච වාසයෙන් විචිකිච්ඡා වශයෙන් හිතට එන්න වෙන මොනක්වත් නෙවෙයි අර භෞතිකව හිතාන හිතපු දේවල් නැත්නම් අපි ඒවට කියනවා වස්තුකාමේ අපි වස්තුකාමෙන් අයින් වුණාට ක්ලේශකාමයේ අයින් වෙනවා ක්ලේශකාමයේ බැඳගෙන බද දෙනවා ඇත් දෙක වහන ඉඳගෙන හොඳ සුදු වැලි මලුවක ඉඳගෙන බාපණයක් දාන අට සිල් දක්කන හිටියත් හිතේ Tamanට නොතරම් වෙන විදිහ කාමාශාවන් පහළ වෙන්න පුළුවන් හිතට Tamanට නොතරම් වෙන විදිහේ ද්වේෂයන් පහළ වෙන්න පුළුවන්. මෙච්චර ලස්සනට හම් වෙච්ච වෙලා නිදිමත වැටෙන්න පුළුවන්. අතීතය ගැන අනාගතය ගැන කල්පනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් සැකවුදවන්න පුළුවන්. ඉතින් ඒක අපිට වෙන්නේ හරීම කරදරයක් වගේ. මොකද මේ කරදරේ කවුද ගත්තේ? මේ තමන් කරගෙන ආපේ වගේ ඊටු වේගය තමයි මේ තියෙන්නේ. ඉතින් අපි හිතමු යම් කිසි කෙනෙක් ඒ සහ විශාල නිවන අරස් ලබා ගන්න දෙන්නේ නැති වූ මේ නීවරණ ධර්ම ටික తాවකාලිකව යටපත් කරයි කියලා. ආස්වාස් ප්‍රසවාසය හරි පිම්බීම හැකීම හරි වම දකුණ හරි ටික වේලාවක් පවත්වන්න පුළුවන් නම් එයා අර වස්තු කාමෙනුත් අයින් වෙලා දැන් ක්ලේශ කාමෙනුත් අයින් වෙලා ලොකු ශාන්තියක් ලබන ඒ ශාන්තියට කියනවා නිර්ආමිෂ සුඛය. ආමිෂ සුඛයක් නෙවෙයි නිවර්ණ අයින් වෙච්ච ගමන් පුදුමාකාර සහැල්ලුවක් ලැබෙනවා. මේක අපි මේ වැඩපුළුවේ යන කතා ස්වරූපයත් එක්ක ගලපලා බලනකොට යම් කිසි කෙනෙකුට Taman ඉස්සරහින් තියාගත්ත මූල කර්මස්ථානය. ඉතින් අපි ගමු ආනාපානි කියලා. නැත්නම් බිම්බි මැකිලිම කියලා. එහෙම නැත්නම් සක්මන හරි හොඳට ගෙවම් කරලා අපි හිත හිතමු විවේක ස්ථානයකට ගත්තයි කියලා. කය වැටෙන්නේ නැහැ, ආනාපාන වැටෙන්නේ නැහැ, නීවරණත් නැහැ. හොඳට විවේක ස්ථානයක ඉඳ ගියාම වීතිකම කෙලස් නැහැ. ඒ වෙලාවේ සතුම් මැරීම, කොරකම් කිරීම, කාමීත්‍යාචාරයක් නැහැ. බොරුවක්, ඒලමක්, හිස්සචන, පරසවචන නැහැ. ඒ වගේම පරිඋත්ථාන කෙලෙස් වශයෙන් කාමච්ඡන්දයක් නැහැ. ව්‍යාපාදයක් නැහැ. නිදිමතක් නැහැ. අතීතනාගත කල්පනා නැහැ. සැකයක් නැහැ. ආනේම විවේකීව ඉන්නකොට විවේක මනසට ඒකට කියන්න තියෙන කොහොමද මේ කායන කායන ප්‍රශ්න හොඳට හිත සංසිඳවාගෙන අරමුණ හොඳට ගිවං කරගෙන නිමිත්තක් දකින්න බැරි වෙලාවක දකින්න නැතු හොඳට හිත මේ තැම්පත් වෙනකොට හොඳ හිත පස්සද්ධියටපත් වෙනකොට ਸਰවඥාන්සේගේ ඉගැන්වීම් වලින් එකතු කරලා පෙන්වනවා විතක්ක જાති හයක් ඒ පුද්ගලගේ හිතේ නිකාන් එන්න පටන් ගන්නවා ඒ විතක්ක බැලුව බැලමුට බොහෝම ප්‍රියයි බොහෝමත්ම හිතවාදී බොහෝමත්ම ධාර්මිකයි වගේ පේන. නමුත් ඔක්කොම එන්නේ මේ විදර්ශනා උපක්ලේශ වශයෙන් මේ පුද්ගලයාට ලබාගත් අර පිරිසුදුකම කෙලසාරයි. ඒ විතක්ක අමර විතක්ක කියලක જાතියක් කියනවා මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ හොඳට ව්‍යායාම කරනවා මම හොඳට සක්මන් කරනවා මම නරක ආහාර කන්නේත් නැහැ කියලා තමන්ගේ සෞඛ්‍ය පිළිබඳ කල්පනා ඉන්න පටන් ගන්නවා. ඉතින් ඒක සාමාන්‍ය හිතෙන්නේ හොඳ දෙයක් කියලා. නමුත් අච්චර ලස්සන හිත තැම්පත් කරගත්තට පස්සේ හොඳ මිත්‍රයෙක්ගේ ස්වරූපේ හිත වටනවා අමර විතක්කාරා. එහෙම නැත්නම් අනවඤ්ඤති සංවිත් පරිසංවිත විතක් කියලා જાතියක් තියෙනවා. මීට පස්සේ මම කවදාකවත් කායිමත් බැනුම් අහන්න වැඩක් කරන්නේ නැහැ. මම ඔක්කොම හරියට පිළිවෙලට කරනවා. අවඥාවට මම ඊට පස්සේ ලක් වෙන්නේ නැහැ කියලා ලක්විච්ච වඥාත් ගැන ප්‍රතික්ෂේප කළා අවඥාට ලක් නොවීමේ අදහස් වගේ පහළ වෙනවා. ඒ කියන්නේ 100 100ක්ම පිරිසිදු ජීවිතයක් ගත කරනවා. ඒ වාගම එක තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක පරිසංයුක්ත විතර්ක පහළ වෙනවා. මේ පේන්නේ නිකන් හරියට මේ දන්නා දේ කාට හරි කියලා දෙන්නාම ඇති වැරද්ද මොකද්ද? එහෙම නැත්නම් මේ අම්මට අපට මේවා ටිකක් කියලා දුන්නාම මොකද්ද කියලා යටින් තියෙන්නේ ඒ අත්ංගින් ප්‍රශංසාව ලබන අදහස. අභිවාදන ලබන අදහසින් ලාභ සත්කාර සම්මාන සිලෝක තියාවට හිතවිලි මැවෙන්න පටන් ගන්නවා. බොහොම නිර්මාණශීලී හිතවිලි. බොහොම ප්‍රගතිශීලී හිතවිලි. නමුත් අර දින විවේකී විනාශක. ජනපද විතක් කියලා જાතියක් තියෙනවා. දැන් අපි මේట్లా භාවනා කර කර ඉන්නවා. දැන් මේ 2012 ලෝක විනාශකුත් එනවලු. ප්‍රවෘත්තිත් නැහැ. අත්‍තරී කිව්වෙත් නැහැ. මොනවා වෙනවත් දන්නේ නැහැ. ගෙවල් දොරවල් වල අඩු ගන්න ප්‍රවෘත්ති සාරාංශයවත් අහගන්න හම්බුන්නේ නැහැ නේ කියලා ඕම් හිතවිලි එන්න පටන් ගන්නවා. ජනපද විතක්ක කියනකොට මොනවා වෙනවද ජනපදවල කියලා කල්පනා වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් හිතෙනවා පරානුද්යතාවට සංයුක්ත විතක්ක මම මේ මේ අන්තම් අනේ හොඳ තරක් හොයාගත්ත මගේ යාළුවන්ට ඒක කියන්න ඕනේ. අම්මට තාත්තට කියන්න ඕනේ. ගුරුවරයාට කියන්න ඕනේ. දරුවන්ට කියන්න ඕනේ කියලා අනුන් කෙරේ අනුකම්පා කරන විතක්ක මේ විතක්ක જાති 6ම හරීම චපලයි. හරීම වංචනිකයි, හරීම ෂටයි, හරීම මායාවි. ඒ වුණාට ආගම පැත්තෙන් බොහොම වටින දේවල්. ආගම පැත්තෙන් බලනවා නම් අනුන් ගන්න කම්පා ගන්න එක මොකක්ද ඇති වැරද්ද? සෞඛ්‍ය සම්බන්ධ ජීවිතයක් ගත කරන එක ඇති වැරද්ද මොකක්ද? රටේ ඉතුරු ඉතුරුතුරු දැනගත්තාම ඇති වැරද්ද මොකක්ද? නින්දා නොබන් නොලබන්න කල්පනා කරපු ඇති වැරද්ද මොකක්ද? මේ ඔක්කොම මෙතෙන්ද එනකොට තේරෙන පටන් අර ගන්නවා කෙලස්කේ. මෙතෙන්ද එනකන් අපි සංසාරේ පුරාවට අපිට සහචර පිරිස් වශයෙන් එකතු කරන අපෝ මේ විතක්ක ටික හරියට බුදුබණ අහලා තිබුණොත් හරියට විපස්සනා දැනගත්තොත් තේරෙන්න පටන් අර ගන්නවා අර බරපතල ಜಾති කිලස් නැති වෙනකොට මේගොල්ලෝ ඇවිල්ලි වලලා අපේ හිත වට්ටලා අර තියෙන විවේකෙ දෙන්නේ. ඒ එකක් තමයි ඔය ලාභ සත්කාර සම්මාන ප්‍රතිසංයුක්ත විතක්ක. ඒ ලාභ සත්කාර සම්මාන ප්‍රතිසංයුක්ත විතක්ක මේ වෙලාවේ සාධාරණීකරණය වෙන්නේ මම මේ ලාභ සත්කාර සම්මාන ලබන්නේ හොඳ පැත්තෙන්නේ. කාටවත් කරදර කළා නෙවෙයිනේ. ධර්මයේ ඉන්නේ. ශාසනයේ වැඩි වෙන්නේ කියලා තමන්ම තමන් සාධාරණීකරණය කරගෙන අන්තිමට මනෝ විකාරයකට වැටිලා මනෝ ලෝකයකට වැටිලා සම්පූර්ණ අර ලැබපු පැහැදිලි ගතිය දුරවන් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක අපි ගිහිල්ලා හිතමු තමන් මිත්‍රයෙකුට කිව්වයි කියලා. ඒ මිත්‍රයෙක් කියාවි පිස්සු කතා කරනවා. ඉතින් එහෙම ලාභ සත්කාර හිතන එක හැම ලෝකේ හැටිනේ ඒකේ දෝෂයක් නෑ කමන්නේ කියලා. මම අර නුවර ඉන්න කාලේ අපි ගියා ඒ ශර්ණිකායේ ඒ ස්වාමීන් වහන්සේ පස්සේ වන්දනානේ ලේඛාධිකාරී ස්වාමීන් වහන්සේ නමකටපත් වුණා. බොහෝම නියතමානී හරියට ධර්ම දන්න pāli භාෂාව සහිත දන්න කෙනෙක් මම ගිහි කාලේ ගියා ශාන්ති හම්බෙලා ඔය සූත්‍ර දෙක තුනක් විස්තර කරගන්න. ගිහිල්ලා අවුරුදු 10කට විතර පස්සේ පැවිදි වෙලා උපසම්පදා වෙලා මම BPC එකේ බණ දීලා අර ස්වාමීන් වහන්සේ වන්දනා කරන්න ගියා. ඊට පස්සේ මට මා ඒ ස්වාමීන් වහන්සේ වගේම තියෙන ආසනයක් පෙන්නලා කිව්වා තිරුණාංශයලු මෙතන වාඩි වෙන්නේ කියලා. ඊට පස්සේ මම කිව්වා ස්වාමීන් වහන්සේ මම ගියේක් වශයෙන් එදත් ඔබ වහන්සේ කකුල් දෙක ළඟ මට දැකයි මම මේ වාඩි වෙන්න මට අවසර දෙන්න. ගියෝ හිටපු නිසා කිව්වා ඉඳ ගන්න එපා බිම. ගියෝ බිම ඔය නම මේ පුටුවේ ඉඳ ගන්න. එහෙනම් මම මට අවසර දෙන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ ටිකක් කළා කතා ඊට පස්සේ හිටපු මහත්තයෙක් කිව්වා මේ තමයි අහවල් මහත්තයා අපිට කී දවසක පන්තියට ආවේ අනී බොහෝම වටිනවා මට අඳුර ගන්න බැරි වුණා. කොහොමද මොන දේවල් ගා මේ නමට කොහොමද මහානගම පිටලා තියෙනවා වගේ මට පේනවා කියලා. නිකන් ටිකක් කියලා ආශ්‍රය කරනවා. ඊට පස්සේ මං කව දැන් ස්වාමීන් වහන්සේ ලොක්ෙක් වෙලයි කියලා ආරංචියක් තියෙනවා. ඔබ වහන්සේ මේ ලී කමිටිය හම්බෙලා නේද කියලා. ලී කමිටිය කියලා කියන්නේ වාර්තා පොතට කියන්නේ අරනේ වාර්තා වලට පන්තලේ කියන්නේ ලී කමිටිය කියලා. අයිල් ගොඩ හම්බ වෙනවා. අනේ නම හරි වැඩක් නෙවෙයි මන්ට උනේ බලමුකෝ මම හරි අමාරුක වටනවා නේ කියලා. මම කිව්වා අමාරු වෙන්න ඔබත් ඒ අරගන්නේ නේ තියෙන්නේ දැන් කොහොමද අහුවෙලානේ කියලා. අහන්නකො මං කියන දේ මේ සංජී තාම සිල්වන්ත හොඳ ගුණවන්ත හොඳ බෞසුතයි. ඒ කාර්ක සභාව රැස්වෙන වෙලාවේදී මේ ස්වාමීන් වහන්සේට මේ ලේකම් තනතුර දෙන්න ඕනෑ කියලා ගුණවන්ත සිල්වන්ත සුවාචිකමක් යෝජනා කළා. මේ සංජී කියලා දෙනවා මට මේක බාර ගන්න බෑ. ඒක මට ඒ සංජානන ඇත්තටම කරදරයි කියලා. ඒක නිසා ඔයගොල්ලෝ යෝජනා කරන්න පුළුවන් මම ඉෂ්ට කරන්නේ නැහැ කියලා. ඊට කියලා එහෙම එහෙම කරන්න එපා. මේ කාර්ය සභාවේ යමක් දුන්නාට පස්සේ ඒක පෞරුෂත්වයට දුන්නා ඒක බාර ගන්න. ඊට පස්සේ කළේ එහෙනම් මම මගේ ගුරු හාමුදුරන්ගෙන් අහලා සාකච්ඡා කළා තමයි බාර ගන්න මට බෑ කියලා. පස්සේ මේ ශානසීති පිළිකටියක් කැමන්න තමන් වහන්සේගේ ගුරු හාමුදුරගාට ගිහිල්ලා හොඳට උපස්ථාන කරලා ඔක්කොම කරලා කියලා අවසරයි ස්වාමීන් වහන්සේ මාව බේරගන්න. මොකද්ද තියෙන්නේ? මට මෙන්න මෙහෙම තනතුරක් දෙන්න හදනවා. ඒක දැන් ඔබ වහන්සේගේ කරපිට තියලා මම බේරන්න හදන ඔබ වහන්සේ කැමති නැහැ කියන්නේ. පිස්සු කතා කරනවද නම් අපේ પરම්පරාවේ කවදාකවත් මේ තන්දුරු ලැබලා නැහැනේ. මේ නම කොහොමද ගන්න ඕන කියලා. අනේ මං අමාරුයි වැටුණානේ නම. ගුරුරයටවත් තේරෙන්නේ මේ මේ තමන්ගේ ශිෂ්‍යයා වුණත් යා විවේකයට කැමති කරන ගතිය අර ලාභ සත්කාරිනුත් ගුරුරයටවත් ඇතුළු සෙනෙහසහරා අර පැත්තටමයි කලකරන්නේ. අපි වත්තිච නායක ස්වාමීන් වහන්සේ මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන් වහන්සේ අවුරුදු 25ක් මේ කැලේ හිටියා. ඉන්නකොට නිකායේ උත්තරීතර උපාධ්‍යාය තනතුර. ඉන්න බොහොම උසස් ගරුණීය මේ ස්වාමීන් වහන්සේ කදා සභාවට සභාවට යන්නේ. මේ ශාන්සිට යෝජනා කරලා ස්වාමීන් වහන්සේගේ අනුමැතිය ඉල්ලලා තියෙනවා. ඔබ වහන්සේකම ගුණවන්තයි, සිල්වන්තයි, විනයවන්තයි, ඒක නිසා අපේ නිකාය වැඩවලට සම්බන්ධ නැති වුණාට මේ උත්තරීතර නිලය බාරගන්නේ. ලොකු ස්වාමීන් වහන්සේට හරි අවුලක්. මොකද ලොකු ස්වාමීන් ඇත්තට මේක පිළිබඳව මම දැක්ක මේ මේ තාක්කල් මගේ ජීවිතේ දැක්ක මේ ලාභ සත්කාර සම්මාන සිලෝක විසී ආදීනව දන්න ශ්‍රේෂ්ඨම ස්වාමීන් වහන්සේ. අන්තිම සැප සම්පත් ලැබුවා. ලැබුවට මොකද? බුදුමාකාර බයෙන් ගත කෙරුවේ මේ හම්බෙන ලාභ සත්කාරයට ප්‍රසිද්ධියට. ඉතින් මේ ශාන්තියේ සුමාන ගානක් මේ ලියුම අතේ තියන කල්පනා කරාලු මේ වගේ විශාල සභාවකින් මේ වගේ දෙයක් යෝජනා කරපුවම සභා ගෞරවයේ රැකලා ප්‍රතික්ෂේප කරන එකත් හොඳ නැහැ. නමුත් යම් ආකාරයකින් බාරගත්තොත් මහ විශාල නීති පද්ධතියකට අහු වෙනවා විවේකයට බාධා වෙනවා කියලා කොලයක් අරගෙන ලිව්වලු. මේසා විශාල දඬුවමක් කරන්න මං කළ වැරද්ද මොකක්ද? මේසා විශාල දඬුවමක් මට දෙන්න මං කළ වැරද්ද මොකද්ද මම කැලේට වෙලා පැත්තකටලා හිට මිනිස්සයානේ ඇයි මට මෙහෙම දඬුවම් කරන්නේ නමුත් සභා ගෞරවය නිසා විශාල සභාවකින් වැදගත්ුත් ගතව නිසා මම මේ නිලේ බාර ගන්නවා මම යාට එකක් කියනවා කිසිම උත්සවයකට කිසිම ක්‍රමික වැඩපිළිවෙලකට මම එන්නේ මෙන්න මේ தত্ত্ব තුන කැමති යටදන් මාවපත් කරන්න මම මම නෑ ඊට පස්සේ වග වෙන්නේ ඉතින් මම ස්වාමීන් වහන්සේගේ ප්‍රස්තාවක වශයෙන් ඉන්න වෙලාවේදී ඒ ලියුම් වගේක් කියනවා රාජකාරී වශයෙන් අතිපූජනීය ගෞරවනීය බ්ලා බ්ලා බ්ලා ඥානාරාම වද්ද උපාධ්‍යයන් වහන්සේට ලියුම් වෙනවා. ඉතින් මම මේ ලියුම කඩන්න හදනවා ආ කමින්න බ කඩන්න. ඕකට වෙනම පෙට්ටියක් තියෙන කියලා හමස් පෙට්ටියට දානවා. කවදාවත් ලියුම හරින්නේ නැහැ. අන්න ඔහොම කරලා තමයි මෙවුවා ඒ ඒ පැවතිච්චේ නිහතමානී ගති, ඒ පැවතිච්චේ ඒ සම්ප්‍රදාය රැකුණේ හරීම ප්‍රයෝගී. එහෙම නැත්නම් ඒ රට්ටු කියන වැල්ලේ හැටියට ගියා නම් අහුවෙනවා. වට ප්‍රතික්ෂේප කරා නම් අර ගරු කටයුතු නිල ධර්මයත්වොත් බය කරනවා. අපි මේ යමක් කරන්න හදනකොට කරන්නේත් නැහැ කරන්න දෙන්නෙත් නැහැ කියලා වයින්. ඒකෙදී හරි ගානට ඒ ඒක බසගෙන යනවා කියන එක භාවනා කරනකොට ඩිබෝම අමාරුයි. භාවනා කරලා අපිට පුළුවන් මේ හැටියට අරමුණු බස්සගෙන ගිහිල්ලා ආන පාණ්ඩව දාගෙන ඉන්න. මොකද එදිනදා ජීවිතයේ Tamanට හම්බෙන මේ ලාභ සත්කාර සම්මාන විශේෂයි. නැත්තම් මේ අනුන්ගේ අභිවාදන පච්චුත්ථාන එනකොට ඉවසලා කටයුතු කරනවා කියන එක දෙවැන්නේකින් කවදාකවත් උදව්වක් ගන්න බෑ. දෙවැන්නේකින් ඔපිනියන් එකක් ගන්න බෑ. කවදාකවත් කාටවත් තේරෙන්නේ ඒක නම් මට පොළොවේ අත ගහලා දියුරලා කියන්න පුළුවන් අපේ ළඟ ඉන්න ඔක්කොමලා අපිව අපායට තල්ලු කරන්න තමයි. මේ වගේ දේවල් එනකොට එනකොට තොරන් ගහලා ස්තෝත්‍ර ගියාගෙන බෙර ගහලා පාවඩේ ලාගෙන උදව් කරයි. නමුත් මේ අහුවෙන මිනිස්සයා දන්නවනම් මේ මොකටද යන්නේ කියලා ඒ මිනිස්සයා දන්නා පැහැදිලිවම අමුමු අපායන් වලට යනවා. ඒ නිසා භාවනා කරන මිනිසෙකුට කවදාකවත් මේ දුක දෙන්න එපා. කවදාකවත් අනවශ්‍ය සැලකිලි කරන්න යන්න එපා. ඒ මිනිස්සුත් එක්ක ඒ භාවනා කටයුතු මිස අනවශ්‍ය සැලකිලි කරන්න යෑමෙන් දෙකෝරසටම අමාරු වෙනවා. මේකේදී භයානක පැත්තක් සරුවචනාංශයේ දේශනා කරන්නේ තමන් ගුණයක් නැතුව සීලයක් නැතුව භ්‍රමචරියක් නැතුව භ්‍රමචාරී කියා ගන්නවා සිල්ලතුයි කියා ගන්නවා ශ්‍රමණවසියා ඉඳගෙන අර මහා තාල පඬිතයන්ගෙන් ශාස්ත්‍රියන්ගෙන් බ්‍රාහ්මණයන්ගෙන් ගෝපතින්ගෙන් වැඳුම් පිදුම් ලබනවා කියලා කියන්නේ ਸਰවඥාන්සේකට දෙන උපමාව තමයි ඔළුවට වරපටක් දාලා තිරින්ගයක් දාලා කරකවනවා කරකවනකොට ඉස්සෙල්ලා හැම පැලේ සිවිය පැලෙනවා ඉතින් හැම පැලෙනවා, ඉතින් මස් පැලෙනවා, ඉතින් නහර පැලෙනවා, ඉතින් ඇට පැලිලා ඇට මිදුළු නැගන් දාලා අඹරන එක හොඳද? එහෙම නැත්නම් තමන් දුස්සීල වෙන්නගෙන මේ ශාස්ත්‍රීය මහාශාල, බ්‍රාහ්මණ මහාශාල, ගෘහපති මහාශාලයන් අභිවාදන බාර ගන්න කොහොමද කියලා. ඉතින් අනිවාර්යයෙන්ම සංඝයා වහන්සේලා කියනවා ස්වාමීන් වහන්සේ ඉතින් මේ වගේ අභිවාදන බාර ගන්න එක කොච්චර හොඳද අර විදිහට වරපටයක් දාලා බෙල්ල කැඩලා යනකම් මිටිකනේ කොච්චර අමාරුද කියලා සර්වචාන්සි කියනවා මහණෙනි උඹලා යම් කිසි විදිහට දුස්සීලව පාප ධර්ම වල ඉඳගෙන ඇතුලෙන් අසුචි තියෙද්දී පාපිච්ච පාපලාමක අදහස ඇතුව ශ්‍රමණකම් නැතුව ශ්‍රමණේ කියාගෙන Brahmacharya නැතුව Brahmacharyaයි කියලා කියාගෙන ඇතුලෙන් වැగిරෙද්දී අන්නර වගේ මිනිස්සුන්ගේ වැදුල් ලබනට වැඩිය හොඳයි අන්නර වගේ සිවිය පලාගෙන හැම පලාගෙන නාර පලාගෙන මස් පලාගෙන ඇට පලාගෙන යන දඬුවම හොඳයි. එනිසා භාවනා කරගෙන ඉදිරියට යන්න යන්න යන්න යන්න තමන්ගේ තියෙන මේ විවේකය තමන් ළඟ ඒ තියෙන විශ්‍රාමය නැත්නම් හුදේකලාව අගය කරගන්න දන්නේ නැත්නම් කදාකත් හිතන්න එපා අපේ ගමන්ට බාධා කරන දෙවන්නේක් නැහැ. අපි ළඟ තියෙන මේ ලාභ සත්කාරයට තියෙන ආශාවමයි ආශාවමයි නිවට විරුද්ධ. ඒ නිසා සර්වඥාන්සේ සඳහන් කර තිනවා අඤ්ඤෝ භික්ඛවේ ලාභ සත්කාරෝ අඤ්ඤෝ අඤ්ඤෝහි ලාභ උපනිසා අඤ්ඤෝ නිබ්බාන ගාමී. ලාභ සත්කාර මාර්ගයේ එහෙටනම් නිවන මෙහි. මේ දෙක සම්පූර්ණයෙන්ම හුරස් පරස්සලා තියෙනවා. ඒ නිසා මොනම තැනකින් හරි අඩුවාඩ මම සිල්වන්ත කියලා හෝ මට සමාධිය තියෙනවා කියලා හෝ මට ප්‍රඥාව තියෙනවා කියලා හෝ රට්ටුන්ගෙන් දෙදවිලි බස් අහන්න කැමති වෙනවනම් රට්ටුන්ගෙන් බඳු බිඳුල් ලබන්න බලාපොරොත්තු නම් එතනම ගමන ඉවරයි. ආයේ කතා මොනවක් අධ්‍යක් නඩු කොච්චර දක්ෂ විවේක ස්ථාන හොයාගත්තත් කොච්චර දක්ෂ භාවනා ක්‍රම දැනගත්තත් එතනින් ඉවරයි. විවේකේ ඒකාන්ත විවර වෙනවා. ඒ නිසා ਸਰවඥාන්සේ නිතර මතක් කරන සංඝයා වහන්සේලාට බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් සක්කාරන්න අභිනන්දේය විවේකමනුප්‍රෝහි මේ සක්කාර අභිනන්දනය කරන්න එපා ඒක හරියට තමන් කරපු වැරද්දකට හම්බෙච්ච දඬුවමක් විදියට සලකන්න මම හිතේ මොකක් හරි වැරදිලා තියෙනවා නැත්නම් මේ මිනිස්සු මට මෙහෙම පුද සත්කාර කරන්නේ නැත්නම් මම දඬුවම් ඒ වෙනුවට හැකි දක්ෂ ක්‍රමයකින් තමන්ගේ විවේකය හදාගන්න. ඒකෝට මේක නිකන් සමාජ විරෝධී ධර්මයක්. සමාජයේ තියෙන පුළුවන් තරම් ජනප්‍රිය වෙන්න. පුළුවන් තරම් මේ ජනමාධ්‍යයට යන්න මේ අපි කොයි වෙලාවකද පත්තරේ පොටුවේ වැඩේ. කවදද රේඩියෝ එකේ බණක් කියන්න හම්බෙන්නේ. කවදද ටෙලිවිෂන් එකේ බණක් කියන්න හම්බෙන්නේ. කවදද අරලිය ගහ මන්දිරේ ගිහිල්ලා බණක් කියන්න හම්බෙන්නේ. කවදා අඩු ගන්න ධම්මචින්තාවක්වත් අඩු ගානේ ගන්න හම්බ වෙන්නේ කවද්ද කියලා කට දික් කරගෙන ඉන්නේ. එහෙම ඉන්නේ කේ යම් කිසි කෙනෙක් කියනවා නම් සක්කාරණා විනන්දෙය විවේකමන් බ්‍රූහේ කියලා අනිවාර්යයෙන් මේ මිනිසයා සමාජශීලී නොවන්නෙක් විදියටයි නටුන් සලකන්නේත් එහෙම, රජුන් සලකන්නේත් එහෙම, මහා ශාල ගිහියෝ සලකන්නේත් එහෙම, බ්‍රාහ්මණ සලකන්නේත් එහෙම. ඒ නිසා ඒක අවුල් කරගන්නෙත් නැතුව ඒ තමන්ගේ භ්‍රමචර්ය ජීවිතය රකින්නවා කියන එක භාවනා ඉදිරියට යන හැම කෙනෙකුටම අනිවාර්යයෙන්ම මුණ දෙන්න වෙනවා. භාවනාවේ ලාමකවදීදී මේක ඉච්චර බරපතල වෙන්නේ ඉහළට යනකොට. හැබැයි මේකේ ඒක කෙලවරක් තියෙනවා. කෙලවරක් කියලා කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන්සේගෙන් අහනවා මේ සරන් වූ ධාර්මික වූ ලාභ සත්කාර සම්මාන සිලෝක વિષය පිළිබඳව අපි පිළිතන්න ඕන කොහොමද කියලා. එතකොට ධර්මචර්යනාංශය සඳහන් කරනවා යම් කිසි කෙනෙක් ඒ අරහත්ඵල සමාධියටපත් වෙලා අරහත්ත්වයටපත් වුණොත් එයාට කොච්චර ලාභ සත්කාර සම්මාන හම්බුණත් එයාට බාධාවක් නැහැ. අරහත්ත්වයටපත් වුණාට පස්සේ එහෙම නැත්නම් තමන්ගේ චීනාසව තත්ත්වයටපත් වුණාට පස්සේ නමුත් යම් කිසි කෙනෙක් කෙලස් තවන වැරෑතුව සතියෙන් අප්‍රමාදීව ධිත ධර්ම සුඛේ ලබාගෙන ඉන්නජ වෙලාවේදී ලාභ සත්කාර සීලිය හම්බුනොත් යාගේ සම්පූර්ණ ඒ වර්තමාන සමාධියත් කැඩෙනවා සතියත් කැඩෙනවා වීරියත් කැඩෙනවා භ්‍රමචර්ය ජීවිතෙත් නැති වෙනවා ඒ නිසා අතරමැද ඉන්නේ නැත්තෝ ඒකෙමුත් ඇත්තටම දක්ෂ යෝගාවචරය භාවනාවේ හොඳ දක්ෂකම තියෙන යෝගාවචරයට තමයි මේ ලාභ සත්කාර વિશે ඇවිල්ලා දෂ්ට කරන්නේ. ඒක ශාසනය පැත්තෙන් බලනකොට මායя ඉස්ලාම සංඝයාට භාවනා කරනකොට කරදර කරලා තියෙනවා. කර්ණමිත සූත්‍රය වගේ සිද්ධි වල තියෙනවා. ඇවිල්ලා ගස්වල ඉඳගෙන කෑ ගහනවා, බය කරනවා, නපුරු ගඳ එවනවා, නපුරු ශබ්ද එවනවා. ඉතින් සංඝයා වහන්සේලා කියලා බුදුරජාණන් වහන්සේට කියලා තියෙනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ අමනසු ප්‍රීතිය ඇවිල්ලි වල අපිට කරන්න දෙන්නේ බය කරනවා කියලා. ඒතකොට කැලේට අලුත් ඇත්ත බය වෙනවා. සර්වචන්සි කියලා දෙනවා උඹලා කන්නේ මෙත්ත සූත්‍රය අරගෙන ගිහිල්ලා මෛත්‍රී වඩමින් ඔතනම භාවනා කරපුවා. ඔතනම මෙරට නායතන උරුම භූමියේ භාවනා කරන්නේ. ඊපස්සේ මහරයා කල්පනා කරපු කරදර කරන්න කරන්න කරන්න බුදුරජාණන්සේ උපක්‍රම දෙනවා. ඒ නිසා මේ සංඝයා එන කරදරය සාධකයක් කරන භාවනා කරනවා. ඒ නිසා මහරයා කල්පනා කරලා ලාභ සත්කාර දෙනවා. දීපකම ඉවරයි. ලාභ සත්කාර දීපකම අහු නොවන කෙනෙක් නැහැ කියලා. නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි පුරුෂයෙකුට ඊටාම තරුණ වයසේ ශස්ත්‍රීය හෝ බ්‍රාහ්මනෝ ගෘහපති කාන්තාවක් තනි තනියෙන් ඉන්න සකස් කරලා දීලා එවැනි කෙනා ඒ කාන්තාවගෙන් බේරෙන්න ඉඩ තියෙනවා. ලක්පතේ කඩා ගන්න නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ලාභ සත්කාර විශේෂ නම් කවදාවත් ගැලවෙන්නේ නැහැ. ඔබ ටික ටික දෙන්නේ. ටික ටික දීලා පුරුදු කරගත්තාට පස්සේ අර අර අරතරම් මහා විශාල මෛතුන සේවයට හේතු වෙන මෛතුන ධර්මයේ වටත් අහුවෙන්නේ නැති කෙනා ලාභ සත්කාරයට අහුවෙනවා. අද ඒක දේශපාලන කතාවක්. ওই ධර්ම ප්‍රචාරය සඳහා යන වැදගත් ස්වාමීන් වහන්සේලා වට්ටන්න ඕනේ නම් විශේෂයෙන්ම බෞද්ධයන්ට ඒක අවශ්‍ය නැතුව ඇති. අන්‍යාගමිකයන් මූලධර්මවාදීන් දෙයත් කරන එකම උපකරණ විචාරය. මම මේ බුරුමේ ඉන්න කාලේ ඇමරිකාවෙන් ආපු විශාල පිරිසක් මෛත්‍රකේ කාලේ අවුරුදු 3ක් විතර ඉන්න ආශ්‍රය කරා. ඒගොල්ල කියනවා භික්ෂු විනය විතරක් ඉගෙනගත්ත නීතිඥයෝ 11 දෙනෙක් දැනටමත් ඇමරිකාවේ සේවය යොදවලා තිනවා. ඉතාලම දක්ෂ හාමුදුරු ගෙන්නලා ඒ හාමුදුරන්ට මුදල් ටිකක් දීලා ඉස්ත්‍රියාවක් වෙන්නලා ඉස්සල වට්ටගෙන ෆොටෝ ටිකක් අරගෙන ඒ හාමුදුරු ළඟටම ගිහිල්ලා අහනවලු උඹේ රටට ගියොත් උඹ දැන් ඉවරයි. සිවුරු අරිනවද? නැත්තම් ඉවර කරන්න. ඊට පස්සේ මෙච්චර ගාණක් දෙනවා. දුන්නා පස්සේ හමුදා තියෙන එකම ක්‍රමය විතරයි නම ගම බේරගෙන සිවුර ඇටලා යන්නේ. ඒ විදිහට දුන්නාට පස්සේ අහුවෙන්නේ නැති කෙනෙක් නෑ. මොකද මේ පැවිදි වෙලා ඉන්නේ සාමාන්‍ය මධ්‍යම පන්තියේ දුප්පත් දෙමාපියන්ගේ දරුවෝ. ඒ දරුවන්ට ලාභේ දකින්නකොට සත්කාරය දකින්නකොට ඒකට ඇදිලා යන්නේ නෑ කියලා දෙයක් නෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් ධර්ම දූතට යනවයි කියලා කියන්නේ බිල්ලක්. මාර පාශයක්. ඒක නා දන්නේ නැත්නම් මේ වගේ මේ ගමේ තොටේ ඉඳදී પરම්පරා ගානකට හම්බෙච්ච දේවල් දවසෙන් දෙකෙන් හම්බ වෙනකොට ඒචීදිත් මහානකම රකින්න ඒචීදිත් සීලය රකින්න ඒචීදිත් තමයි Brahmacharya රකින්නවා කියන එක ලේසියි. ඒ නිසා මේ ලාභ සත්කාර සම්මාන සිලෝක විෂය දැනගෙන ඒ කටයුතු කරන පුද්ගලයා කල්යාණ මිත්‍ය තේරීමේදී තාමත් වැදගත් උපමානයක් වඩපත් වෙනවා. ਸਰවඥාන්සේ මම ඉදත් භාග්‍යතුරට කතාව මතක් කරා. අවුරුදු 20ක් යනකම් ශාසනයට ලාභ සත්කාර ලැබුණේ නැහැ. චරවචන්සේ තනියම ගහක් මුල ඉඳගෙන දින්නේ තුදෙක් ඇතුව පාදචාරිකාවෙන් කටයුතු කරන ගියා. අන්තිමට චරවචන්සේ පිටිවෙන් බාර ගන්න පටන් ගත්තා. ආරණ්‍ය බාර ගන්න පටන් ගත්තා. පටන් ගත්තට පස්සේ ඒක තැනක භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ගෝලයෝ එකතු වෙලා ඉතින් પરම්පරාවල හැදෙන්න පටන් ගත්තා. එනකොට ප්‍රශ්න. එනකොට ඉතින් නිත්‍ය සම්පත් එන්න පටන් ගත්තා. අවුරුදු 20 දී සර්වචනන්සේ සරුඤ්ඤතා ඥානය ලැබලා අවුරුදු 20 දී සර්වචනන්සේට සිද්ධ වුණා විනය නීති පනවන. ඒ විනය නීති පනවන්න යනකොට සර්ව එදත් මං කියපු විදිහට සාකච්ඡා ස්වාමීක දැනගෙන ගිහිල්ලා ඉල්ලීමක් කරා. අවසරයි ස්වාමීන් වහන්සේ මේ ඉස්සරහට ඔක්කොමලා එන කට්ටිය මෙච්චර පිසිදුයි නෙවෙයි. ඒ නිසා යත්තන්ට රෙගුලාසි අනකනත් පනවන්නේ. ඉතින් සර්වචනන්සේ කියන්නේ ඒක මම වෙලාව දන්නවා. ඒක ශිෂ්‍යයන්ගේ හෝ ශ්‍රාවකයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. යම් දවසක මහණේ ශාසනීය ආශවට්ටහණීය ධර්ම පහළ වුණොත් අන්න එදාට විනය පනවන්න වෙනවා. ආශවට්ටහණීය ධර්ම කියලා හතරක් අපේ ශාසනයේ සර්වතරන්සේ දේශනා කළ තැනක විනය තියෙනවා. ඇත්තටම ධර්ම සූත්‍ර පිටකේ තියෙනවා. ඒකෙදි කියලා තිනවා යම් භික්ෂුවක් ගොඩාක් වස් වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න ඒ භික්ෂුව ඒ වස් වැඩි වීමම බාධාවක් කරගෙන භාවනාව කඩා ගන්නවා. විවේකේ කඩා ගන්නවා. එයා ඔක්කොගෙම ඇහැ ගැටෙන කෙනෙක් බාටපත් වෙනවා. වයස වැස්සදී වෙලා වැඩි වෙලා කුණ වැඩි වෙනවා. ඒවා මේ භික්ෂුව වටේ ගොඩාක් ශිෂ්‍යෝ ඉන්නවනම් ඒ ශිෂ්‍යෝ අධික භික්ෂුවට කදාකත් විකයක් ලැබෙන්නේ. ශිෂ්‍යයන්ගේ ප්‍රශ්න තියෙනවා, සීපත ප්‍රශ්න තියෙනවා, දායකයන්ගේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා යසස් වැඩි වෙන්න වැඩි වෙන්න ඒක ඒ පුද්ගලයාගේ ගිය ගමන බාධා කරනවා. අනිත් එක බහුසුත භාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඇසු විරෝධන් වැඩි වෙන්න වැඩි වෙන්න ආගේ ඇහැ ගැහෙන්න පටන් ගන්නවා. අන්තිමට ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න හතුරුගේ මිතුරුගේ දෙන්නගම ඇහැ ගැහෙන්න පටන් ගන්නවා. එතනින්ම එයා ඒකේ මෙට්ටයි වෙනවා ටැග් ගැහෙනවා. එහෙම නැත්නම් පැහෙන්න පටන් ගන්නවා. ඒ නිසා අපි සාමාන්‍ය පැත්තෙන් බැලුවොත් බෞද්ධ භාවයේ විශාල ලාභයක්. ගොඩාක් වස්කීලම් කියලා කියන්නේ ගොඩාක් ගුණවන්තකම. ගොඩාක් ශිෂ්‍යෝ ඉන්නවා කියලා කියන ගොඩාක් ලාභයක්. ගොඩක් බලාවේ සත්කාර හම්බෙන්න හොඳයි කියලා. නමුත් මේ හතරමයි ඒ පුද්ගලයාගේ විවේකය, ඒ පුද්ගලයාගේ තියෙන හුදේකලාව නැති කරන්නේ. ඉතින් ඒක තමක්මනේ උපයන්නේ. ඒක තමම උපයන නිසා සර්වඥාන්සේ සඳහන් කර තිනවා පලං වේ කදලින් හන්ති පලං වේලුම් පලං නල. සක්කාරාකා පුරිසහන්ති ගබ්බෝ අසතරියතා මහන්නේ මේ පිටපොත්ත හර තියෙන ගස් කෙසිල් ගහ පිටපොත්ත හර තියෙන මැද මොනවාක්වත් නැහැ. ඒකේ මල් පිපුණා කියලා කියන්නේ ගහ විනාශය. උණ ගහේ පොත්තේ හරේ තියෙන මැද පුස මල් පිපුණා කියලා කියන්නේ හයිගරයි. බට ගහේ පිටේ පොත්තේ හරේ තියෙන මැද මුකුත් නැහැ මල් පිපුණා කියලා කියන්නේ. ඉවරයි වගේ අලංකාරයට එහෙම නැත්නම් අන්ධහැරයේ ජීවත් වෙන මිනිසුන් ඇතුලේ මොනවාක්වත් නැහැ. මේ මිනිසුන්ට හරියනවා කියලා කියන්නේ වර්ධිනවා. ඒ නිසා සක්කාරං කාපුරුසහಂತಿ මේ ශාසනයට බැහැගෙන සිල් නැතුව පාපිච්චව අසමනව අබ්‍රහ්ම බ්‍රහ්මචා අබ්‍රහ්ම වෙඳගෙන මම බ්‍රහ්මචාරී මම සිල්වන්තයි කියලා ඉන්න මිනිසයා යාට තියෙන නම්බුවට බම්බුව කියලා තමයි කියන්නේ. ಗುಣ බම්බුවේ පිට පොත්තේ හයිය තියෙන ඇතුලේ මොකක්වත් නැහැ. නම්බුව හොයන්න මිනිසයාට බම්බුව තමයි ඒ බම්බුව තියෙන කට්ටිය තමයි නම්බුව අවශ්‍ය වෙන්නේ. එමෙනි කෙනාට ගහේ මල් හටගත්තයි කියලා කියන්නේ ගහ විනාශය. ඒක හරියට කියනවා කොටලු දෙනක් අශ්වයෙන් ගැප් ගත්තොත් වදන්න ගිය වෙලාවේ මැරෙනවා. අශ්වතරි ගැප් ගත්තයි කියලා කියන්නේ ඒක ජීවිතය හරහා. මම බුරුමේ යන්න වෙනකොට ඒ බුරු ඥානින්ද ස්වාමීන් වහන්සේ කියලා අපේ ලොකු සාස්ත්‍රෝගේ වස්තිද ස්වාමීන් වහන්සේ නමක් තමයි මම ඇත්තට බුරුමේ යන්න ගහන්නේ. ඒ ස්වාමීන් වහන්සේට හම්බුණා අග්ගමහා පඬිතකම. යන වෙලාවේදී ගුරු වෙන ගමන් නිසා මම ඒ ස්වාමීන් වහන්සේත් එක්ක හැසිරෙන්න සිද්ධ වුණා වීසා ගන්න ආරෙමේ ඒ ශාන්ස සිංහල පුළුවන් ටෙලිෆෝන් කරලා කියනවා මේ මට නම්බුවක් හම්බෙලා තියෙනවා. ඒක බම්බුවක් වගේ. සිංහලෙන්ම කියන්නේ. ඒක බම්බුවක් වගේ. ඒ වුණාට මං යනවා. මම මේ නම්බුව ගන්න යන්නේ. හැබැයි මං දන්නවා ඒක බම්බුවක් කියලා. ඉතින් මං හිතුවා මේ නිකන් වචන දෙකේ සමානකම කියලා. නමුත් සර්වඥාන්සේ කියනවා පලං වේ කදලින් හන්ති. පලං වේලු පලං නලක්. හිස් මැද හිස් තියෙන පොත්තේ විතරක් හයිය තියෙනවා කියන පොතු හරගස් කියලා මල් පිපුණයි කියලා කියන්නේ ගහයි. ඒ නිසා මේ ශාසනයේදී නිවනෙන් මෙපිට යමක් අපේක්ෂා කරගෙන මේ මහාන දම් පුරනවනම් නිවනෙන් මෙපිට යමක් බලාපොරොත්තු වෙන ලාමක දෙයක් බලාපොරොත්තු වෙලකට යම් කිසි කෙනෙක්ගේ කටයුතු කරනවනම් ඒ කෙනාට ඒක හරියනවා කියලා කියන්නේ කාන්තියම නිවනෙන් දුරස් වෙනවා. ඒ නිසා අපි දවසින් දවස භාවනා කරනකොට හොඳට හැරිලා බලනකොට මම කුමන પરමාර්ථයක් ඇතුව කොතෙන් යන්නද මේ භාවනා කරන්නේ මේ රට්ටු බලාපොරොත්තු වෙන්නේ නැත්නම් මේ අනෙක් කෙනෙක් බලාපොරොත්තු මේ ලාභ සත්කාර සම්මාන සිලෝකයක්ද බෞද්ධත භාවයක්ද බොහෝ අය භාවනා කරුවා කියලා හදන නම්බුවක් ගන්නද නැත්නම් ශිෂ්‍ය වැඩි කරගන්නද කියලා මේ ඔක්කොම වංචනික ධර්ම. ඔක්කොම කියනවා විපස්සනා උපක්ලේශ කියලා. හැබැයි මම හොඳටම දන්නවා ඒ භාවනා ආරම්භක කාලයේදී මේක පිළිගන්න කවුරුත් කැමති එකක් නැහැ. ඔක්කොටම ඕන කරලා තියෙන හුඟා බහුසුත වේ. ඔක්කොටම ඕනලා තියෙන ගොඩාක්කල් භාවනා කරුවයි කියලා කියන. නැත්තම් චිර රාත්‍රඥ වෙන්නේ. ලාභ සත්කාර ලබන්න වෙන්නේ ඇති. නමුත් කවදා හෝ ඒකේ තියෙන ආධිනව වැටෙන්නේ අර කායන පසනාව ඉවර කරලා හොඳට අරමුණ සියුම් කරලා දැනට පිටින් එන සංඥාවල් අරමුණු ඉඳුරන්ට නොදී බලාන ඉන්නකොට හිත යට තියෙන අර කියන ලාමක ආශාවල් කොච්ච දාන වේලාවක ඒ ලාභ සත්කාර සම්මාන සංයුක්ත විතක්ක Taman ළඟ එනකොට මේ ආවෙමට ලාභ සත්කාර සම්මාන සංයුක්ත විතක්යක් නේද කියලා අවබෝධ කරගන්න පුළුවන් වුණොත් මම කියනවා ඒක නිවන වගේමයි. කලාතුරකින් කෙනෙක් තමයි ඒක අවබෝධ කරන්නේ. ඒගොල්ලෝ හිතන්නේ නෑ නෑ මට මේ අභිඥා ලැබිලා. මට අසවල් ගුණී ලැබිලා. මට මේක ලැබිලයි කියලා ඒක පැලඳ ගන්න හදනවා. දුරුකලියුත් පැලඳ ගන්න හදනවා. මේ පැලඳ ගැනීම නිසා තමයි ඔය ආශවට්ටහනිය ගැටි තියෙන්නේ භාවනා එක තැන කරකයි. ඒ නිසා භාවනා කරන ඉදිරියට යන්න යන්න මේ ගැඹුරු ධර්ම ශ්‍රවණය වෙන්න ආරම්භ. ඊවැනි ධර්ම රකින්න ගුණවතුන්ගේ සිල්ලතුන් දීලා තියෙන ආදර්ශ ආශ්‍රය කරන්න ඕනේ. මොකද පටන් ගන්නකොට කාගෙත් මේ දෝෂ තියෙනවා. ඉස්සරහට යනකොට යනකොට යම් කිසි කෙනෙක් මේ විදිහට ශාස්ත්‍රීයයන්ගෙන්, බ්‍රාහ්මණයන්ගෙන්, ගෘහපතින්ගෙන් විවේක ලැබලා උදකලා වෙලා ඒගොල්ලන්ගේ අභිවාදන අංජලි කර්ම පච්චුත්තාන පැත්තකට දාලා කටයුතු කරන්න විශාල ගුණයක් ඕනේ. මේකේ අනිත් පැත්තක් තියෙනවා යම් කිසි කෙනෙක් සීලවන්තව ඉඳගෙන භ්‍රමචර්ය රැකගෙන දුස්සීල පාප ධර්ම නැතුව හිටියොත් ඒ කෙනාට සංඝ කරණයට වැටෙනවා. ඒ සංඝයාගේ තියෙන ගුණ හතරක් තමයි සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ සාමිචුපටිපන්නෝ ඥායපටිපන්නෝ යයිදං චත්තාරි පුරුෂයගානි අට පුරුෂ පුද්ගලා ඒස භගවතෝ ශා วก සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණි ආහුනේය පාහුනේය දක්ඛිනේ අංජලි කරණිය කියලා කියන්නේ ඒ වගේ මහා ක්ෂත්‍රීය බ්‍රාහ්මණ මහාශාල කුලයන්ට වඳින්න වටින කෙනා කියලා. අන්නේ ಗುಣ නැතුව මේ වැඳුම් ලබන එක අර වගේ වරපටකින් බෙල්ල කඩලා දානවා වගේ වැඩක්. ඒක ඒ ගුණවත් නැතුව වදිනේ ලබන එකත් පාඩුයි. තමන් ගුණ පුරනකොට අනුන්ට වැඳලා පින් ලබා ගන්න පුළුවන් පුණ්‍යක්ෂේත්‍රයක් වෙන බව තේරුම් ගන්න අන්නේ දෙක හරියට දෙක බේරෙනකන් පුළුවන්තරම් ගුණවසාගෙන ජීවත් වීම පුළුවන්තරම් කියාපෑමෙන් තොරව ජීවත් වීම තමයි මේ අධිකම අපිච්චතාවය කියන්නේ. පුළුවන්තරම් වසංගගන ජීවත් වෙන. මේ වසංගන ජීවත් වුණාට කලයුත්ත කරන්න පමා වෙන්න එපා. ඊකටම සීලය රකින්නවා, ඊකටම සමත කරනවා, ඊකටම භාවනා, විපස්සනා භාවනා කරන ගමන් ඇතුළතින් හෝ Taman මට අසවල් අසවල් ගුණ තියෙනවා කියලා උදම්මනන්න යන්නෙත් නැහැ. කාටවත් කියන්න යන්නෙත් නැහැ. ඒක ඒ බුදුම ස්වාමීන් වහන්සේ කියන්නේ උපරිමයෙන් නිවන් ලබන්න ඕනේ හේතු සම්පාදනය කරන්න. මම කවදාකවත් බල අපේක්ෂා කරන්නේ නැහැ. මට මේක ලැබෙන්න ඕනේ කියලා. ඒ වාගේම මේ තේරවාදයේ තියෙන ਸਰුවඥන් වහන්සේ පනවපු ගුණයක් තමයි ගුණේ ලැබපු එහෙම නැත්නම් අපි කියනවා නම් ආර්ය භාවයටපත් වෙච්ච සංඝයා කවදාකවත් අනිත් සංඝයාත් එක්ක වෙනසක් පෙන්වන්නේ නැහැ. ගියන්න කියන්නේ මෙයා ලබල නැහැ මම ලබලා තියෙනවා කියලා. ඒක ලැබපු කෙනා රකින්න රැකෙන ගුණයක්. ඒ නිසා ගියෝ ආවට පස්සේ කොයි එනවා නිවන් දැකලා දිනව නැත්නම් දන්නේ කාට සමසේ මේ වස්තු භෝග පරිභෝග මේ පූජාව කරනවා. ඉතින් ඒක නිසා මේ ලබාවු ගුණය ප්‍රකාශ නොකර සිටීමත් බොහෝම වටිනා ගුණයක් විදිහට අද වෙනකම් පැවැත්ලා තියෙනවා. මේක පිළිබඳව ටිකක් වාද තියෙනවා. කතා කරන අවස්ථාවක් අද ලංකාව වගේ රටක. නමුත් ඊ타ත්ම ප්‍රායෝගිකයි, ඊ타ත්ම ඥානාන්විතයි අධිකම ලාභයක් හෝ වේවා, තමන් ළඟ තියෙන වෙන තුතාංග ගුණයක් හෝ වේවා, සීලයක් හෝ වේවා, සමාධියක් හෝ වේවා ආරක්ෂා කරපු තරමට හොඳයි ප්‍රසිද්ධ කරනට වැඩිය. ප්‍රසිද්ධ කිරීමෙන් මොනම විදියකින්වත් ඔය කියන විදිහේ බාහිර සාසනෙන් සමහරට විතක සේවයක් වෙයි නමුත් අභ්‍යන්තර සාසනෙන් නම් අනිවාර්යයෙන්ම කරගන්න. ඒක නිසා ඒ බව දැනගෙන තමන් ළඟ එක පැත්තකින් බලන්න ඕනේ මේ තමන් මේ පිළින කරන සීලය තමන් ළඟ රැකෙනවා. තමන් මේ උත්සාහ කරන සමාධිය තමන් ළඟ තියනවාද කියන එක උපරිමයෙන් රකින්න ඕනේ. නමුත් කවදාකවත් කාටවත් ඒක කියා පාන්න නැතුව අන්ධහර පාන්න නැතුව ඉඳ ගියාම මේ දෙක අතර තියෙන වෙනසේ තමයි ඒ පුද්ගලයාගේ තියෙන කීර්ති නාමය වැඩෙන්නේ. හැම ගුණයක්ම තියාගෙන මොනම විදිහකට තියාපාන්න නැතුව ඉන්නවනම් ඒක ලෝකේ දුර්ලභ වස්තුවක් වඩපත් වෙනවා. ඒ නිසා මේ වගේ මේ පිරිස වගේ කට්ටියට මේකට අවශ්‍ය මූලික ප්‍රභවයේ තියෙන දැනටමත් කැප කරලා දැනටමත් කටයුතු කරගෙන යනවා. නමුත් ඉස්සරහට යනකොට යනකොට තවදුරටත් ඒ නිහතමානීකම අධිගම අපිච්චතාවයේ ಗುಣවසාගෙන ජීවත් වීම ඡඩ මායාවී ගති දුරු කර ගැනීම සඳහා අපි එකිනෙකනාට එකිනෙකන උදව් කරන්නේ. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා සමග්ගාණං තපෝසුක. මේ තපස රකින්නන් අතර සමගිය හරහා තමයි අපි මේක වැඩේ. එකිනෙකා පිළිබඳව ගැටුම් ඇති කරන කද්දාකවත් බෑ වැඩක්. ඒ නිසා අපි භාවනා කරන අය අතර එකම පෞලි සමාජිකයන් වගේ සමගිය පවතින ඕනේ. ඒ සඳහා ඕනම දෙයක් අත කරන්නේ. ශාසන ගෞරවේ මේ සමගිය වෙනුවෙන් ඕනම දෙයක් අපකටයි. ඇතුළත යුවන්තරන් නියතමානී වෙන්න. ඒක නිසා මේක මම පටන් ගන්නකොට කිව්වා වගේ භාවනා කරන කෙනාට විශේෂම විපස්සනා භාවනා කරන කෙනාට වගේ විතර අනික් කටට මේක අදාළ නැහැ. තේරෙන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට මේ කට ගන්නවට කීප එකක් විදිහට වගේ ඇත්තක දාන ඉඩ තියෙනවා. නමුත් භාවනාවේ අඛණ්ඩ වර්ධනයක් සඳහා බාධාකින් තොර වර්ධනයක් සඳහා මේ සාමාන්‍ය සමාජික මේ කාරණා පුංචි කළ සලකන්න එපා පුංචි කළ සලකුවොත් මේ බෞද්ධ සදාචාරය රකින්නේ මේ බෞද්ධ සංස්කෘතිය රකින්නේ මේ මේ මහත්ම ගති රකින්නේ නිසා වැඩ කරන කෙනාට ඉන්දියෙන්ද විශාල වගකීමක් වෙනවා හරියන කෙනාට විශාල වගකීමක් වෙනවා ලුවාතරන් හිතමානීව ගුණගරුකව ಗುಣ කරකොටත් වැඩිය ಗುಣ වසංගාගෙන ජීවත් වෙන්න අන්න ඒ ගුණය තවදුරටත් උපනංවා ගැනීම සඳහා අද දවසේ මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මම මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා ශිරු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි ඒ කරන්නේ ඊතාවතා ചാදී ගාථා සජ්ජහනා කිරීමේ අපි ධර්ම දේශනා සැසිවාරයෙන් මෙතනින් સમાપ્ત කරමු එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා නමෝදන්තු ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මෛත්‍තිකා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවා නාගා මෛත්‍තිකා තනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ගෝ ඥාතිනං හෝතු සුඛිතා ඉමිනා පුඤ්ඤ කම්මේන ආමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාද සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව යාව නිපාන පත්‍ත්‍යා සාදු සාදු සාදු